ලෝකයේ තුල යමක් වටිනවා නම් එයා දකින්නේ එයාට ඉතුරු වෙලා තියෙන ටිකට විතරයි. දැන් මෙහෙම හිතන්නකෝ. අපේ දදයක් තියෙනවා. දැන් දදේට අපිට බේත් අවශ්‍ය වෙනවා මොනවා හරි ගන්න. දදේ හොඳ කරගන්න ඕන හරි. එයාට බේත් පැකට් එකයි ඕනේ. මාසිකර හැන්න හොඳ වෙනකන් එකක් ඇතිනම්. එයාට කවුරු හරි බේත් පැකට් 20ක් ගෙනත් දෙනවා. 30ක් 40ක් ගෙනත් දෙනවා. එයා මේක එකක් අරගෙන යන්න යනවා. මෙතියා තව යන්න කිව්වොත් ඔච්චර මොකද මට? මට අවශ්‍ය නැහැ නේද ඉතින්. මට ඕන නැහැ නේද දඩේ හොද කරගන්න මේ ටික ඇතිනම්. මම තව එකක් මොකද? එයා දඩේ හොද කරගන්න අවශ්‍ය බීජ ටිකෙන් එයා සෑහිනවනේ සාමාන්‍ය මිනිස්යාගේ ස්වභාවයකනේ. මෙන්න මේ වගේ දඩයක් වැනි මේ කාම කයට කාම කැහිල්ලක් එන්නේ. සෝතාපන්න උනායි කියලා මන වලන රූප බලන ආසාව නැතර වෙලා ඉන්නේ. මේදි ශබ්දහන බලාපොරොත්තු නතර වෙලා ඉන්නේ. ඒ වගේ පංචේන්ද්‍රියන්ගෙන් ආස්වාද ගන්න බලාපොරොත්තු ඉවර වෙලා නැහැ. එනිසා නමුත් ඒකේ <clears throat> අසීමිත බලාපොරොත්තු නැවතුණා. ඒකේ නමත එක්තරා මට්ටමයි. එයා ඒ මට්ටමින් සෑහුනේ නැහැ. එයාට ඕනේ නැහැ ඊට එහා මට්ටම. එයා දකිනා මේ රැස් කරගන්න එක වදයක්. මගේ මගේ කියලා ගොඩ ගහගෙන එක මහ වදයක් කරදරයක්. ඔවා පරිහරණය කරන එක පෝෂණය කරන මහ වදයක් කරදරයක්. මොකටද මම ඒවා කරන්නේ? අසීමිත බලාපොරොත්තු අවිද්‍යාවේ එක්තරා මට්ටම දුරු වීම නිසා ඉවරයි. එනිසා අසීමිත බලාපොරොත්තු ඉවර වෙනවා සෝතාපන්න බුද්ධයා. එයාට ඕනකම තියෙන්නේ අර දඩේ කහනවා වගේ තියෙන මේ කය කයට තියෙන පංචකාමීන් යම් කිසි අධහනකාරීත්වයක් නෑ නැත්නම් ඒ ටික ලබා ගන්න එක විතරයි. ඒක සීමාකාරීයි. මෙන්න අසීමිත බලාපොරොත්තු සීමා වීම මේ මානසිකත්වයේ ගති ලක්ෂණයක් වෙනවා සෝතාපන්න උදයන් බලන. ඒක තමයි පළවෙනි කාරණේ. මේ සෝතාපන්න උදයන් පටන් එයා දකිනවා මහා වටිනවා කියලා හිතා හිටපු ලෝකේ වටින්නේ නැහැ නේද? ලෝකයා හිතා ඉන්න වටිනාකම මේ ලෝකේ නැහැ කියලා දකිනවා. ඒතකොට එයාගේ වටිනාකම නෑ කියලා දකින්න නිසා මේ ලෝකයා පරිහරණය කරන ක්‍රමයක් තියෙනවා. එකක් තමයි වටිනාකමට පරිහරණය කරන්නේ. අනික තමයි අසීමිතව කොච්චර දුරට මධිකමට පරිහරණය කරන්නේ. දැන් අපිට ඉඳගන්න එක පුටුවක් තියෙනවා. මට ඉඳගැනීමේ පහතුරේ ඒක ඇති. තව කිදේ හතර පහ දෙනෙක් ඉන්නවා. එයා පුටු හතර පහ තියෙන්න ඕනේ. එයාට ඉඳගැනීමේ පහතුර. හැබැයි පුටු 100ක් ඕනේ නෑ. 100ක බලාපොරොත්තුවක් නෑ. ඉතින් ඉඳගැනීමේ කටයුත්ත සිද්ධ කරනවා නම් මට ඒ පහසුව තියෙනවනම් ඒක නොවටිනවා වුණත් මට ඒක කමක් නෑ. මට ඒක වටිනාකමක් අවශ්‍ය නෑ. දැන් සිංහාසනයක් මට ඕනේ නෑ. මට ඉඳගන්න පුටුවක් තියෙනවා හොඳට නෑ. අර සිංහාසනයක් දෙන්න හදලා. මොකද? මේක ඇදින ඉඳගන්න. අන්න එහෙම මානසිකත්වයක් ඇති වෙනවා. ඒතකොට ඒ වගේම දකින්න වටිනාකම වැඩි වෙන්න වැඩි වෙන්න මෙයා මේ තරහකාරී ලෝකේ පොරබඩු. බල්ලාට අහුවෙච්ච මස් කටුවා. උගුස්සන්ට අහුවෙච්ච මස් කැටි වගේ. මේවා මේ කාම තරංග පොරේ. කාම ලෝකයේ තරංගකාරීන්ගේ තරංග බඩු. මේ තරංග බඩු ගන්න ගන්න ඒවත් තරංග කරන්න ඕනේ. රකින්න ඕනේ. ඒක මහා වදයක්. මොකටද රැකගන්නේ මොන වටිනාකමද? අනේ වටිනාකම බැස්සට පස්සේ. එයාට ඇති වෙන දෙයක් තමයි නොවටිනා දෙයක් කියලා දැනගත්තට පස්සේ තමයි. එයාට ඒක රකින්න තියෙන ඒක පෝෂණය කරන්න තියෙන වදේ තේරෙන්නේ. ඉතින් ඒක දුකක් කියලා දැක්කේ නෑ. ඒක වහනවා එයාගේ තියෙන ඉතර අසීමිත බලාපොරොත්තු ආස්වාදයක්. අසීමිත ආස්වාදයේ වහනකොට කොච්චර තිබුණත් Tamanට ලාභයේ කීර්තිය ප්‍රශංසාවුඩ ඒ උදිලා කොච්චර තිබුණත් මලි තත්ත්වයටපත් වෙනවා. මේක තමයි සෝතාපන්න නොවූ පුද්ගලයා. ආර්ය නොවූ පුද්ගලයාගේ ගති ලක්ෂණ. ආර්ය වූ පුද්ගලයාට ඒවා සීමාවින් යන්නේ ඒකයි. ඔය සෝතාපන්නයා තමයි ආර්ය පුද්ගලයා කියන්නේ සෝතාපන්න ඵලයටපත් වෙන එක දෙවෙනි ආර්ය පුද්ගලයා. සෝවන් මාර්ගානුගාමිකත්වයටපත් වෙච්ච එක නා පළවෙනි ආර්ය බුද්ධය. මාර්ගයේ වැඩෙන සත්‍යයටපත් වෙන්න ඕනේ. නම් මුලින්ම ඔබ දකින්න ඕනේ මූලික නියම ධර්මය. අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන මේ ත්‍රිලක්ෂණයේ ලෝකේ දකින්න ඕනේ. මේක තමයි ගැටි. මේ ලෝකේ කොච්චර කියන දෙයක් වුණත් කැමැතිසේ පවතින්නේ නැහැ. ප්‍රියමනාප මනවඩන රූප මනවඩන ශබ්ද මනවඩන ගන්ධ මනවඩන රස මනවඩන ස්පර්ශ කියන මේවා. ඒ වගේම ඒවා ලබා දෙන්න ගන්න වස්තු. ඒවා ප්‍රයෝජන ගන්න ඇස කන දිව නාසය ශරීරේ. මේ කියන්නේ එකක්වත් කැමැතිසේ පවතින ඒවා නෙමෙයි කියලා දකින්න. ඒක විද්‍යාව. ඒක රාගම් කුල ભેද, ಜಾති ભેද එකක්වත් ඕකෙන්නේ. යම් කෙනෙකුට නුවණ තියෙනවා. එයාට විමසලා බලන්න පුළුවන්. ඒ කියන කියමනේ ඇත්තද? දැන් මේකෙදී අපිට කිසියම් ආකාරයක වෙන ප්‍රශ්නයක් නෑ. කවුරු මැව්වද? ඉබේ හැදුනද? මොනෙහිකින් හටගත්තද? ඒ එකක්වත් මේකේ ප්‍රශ්නයක් නෑ. අපිට එච්චර දුර එක යන්න අවශ්‍යතාවයක් නෑ. කවුරු හැදුවත්, ඉබේ හැදුනත්, කවුරු මැව්වත්, මොන හේතු ඵලයෙන් හටගත්තත්, ඒ හටගත් එක කැමැතිසේ පවතිනවද නැද්ද? මට පරිහරණය කරන්න ඕනේ ඉතින්. අන්න බලනකොට පේනවා. අකමැති දේවල් වලින් ඒක වහනවා. අපි කැමැති කරන දේ මේක වළක්වන්න බෑ ಜಾති ભેදයක් කුල ආගම් ભેදයක් මේකට. හැම කෙනෙකුටම යමක් කැමති නම් ඒ කැමැති කිව්ව දෙයට උරුමයක් තියෙනවා. අකමැති දේවල් වලින් ඒ தත්ත්වය වහලා දාන්න. ඒ වගේම මේ කැමැති කිව්ව தත්ත්වය ඒ ආකාරයෙන් පවතින්නේ නැහැ ගෙවිලා. මේ කියන කාරණා දෙක මේ ලෝකේ පොදු સિદ્ધාන්තය. මෙන්න මේ කියන පොදු સિદ્ધාන්තයයි දැනගන්න ඉන්නේ. නිසා මේක ආගම ආගමකට සීමා වෙච්ච යම්කිසි වාක්‍ය වැලක් නෙවෙයි. මේක අපේ ආගමේ වාක්‍ය වල මේක කියලා එහෙම එකක් නෙවෙයි. මේක තමයි විද්‍යාව. විද්‍යා સિદ્ધාන්තයක් කියන්නේ ඒකයි. මේ ඔය කියන විද්‍යා સિદ્ધාන්තයේ දකින්න ඕනේ කිසිම ආගම් ભેදයක්, කුල ભેදයක්, ಜಾති ભેදයක් කියන එකට වැටෙන්නේ නැතුව. නුවණ තියනවා නම් කෙනෙක් හිතලා බලන්න. අන්න ඒතර කිසිම ආගමක එල්බ ගැනීමක් නෑ. එහෙම ප්‍රශ්නයක් හිතන්නේ නැහැ. මේක ඇත්තද? ඔය කියන කතාව. දැන් අපි හිතමුකෝ යම් කිසි දෙයක් වහ කියලා දෙන්න. ඉතින් මේ කවුද දුන්නේ? බෞද්ධයේ බුද්ධාගමේ කෙනෙක්ද මේ වහ කියලා කිව්වේ? ක්‍රිස්තියානි කෙනෙක්ද වහ කියලා කිව්වේ? මුස්ලිම් කෙනෙක්ද මේක වහ කියලා කිව්වේ? එයාගේ ආගමේද ඔක වහ කියන්නේ? එහෙම එකක් නෑ වහ වහමයි. වහ කුප්පියක් ගෙනත් දීලා එහෙනම් කියනවා. මේක වස. විවොත් මැරෙනවා. මේක සායනයි. මේක විවොත් විනාශයි මිනිහා මැරෙනවා. ඒ කියන්නේ මම මොනාගමේද? ඉතින් ඇහුවොත් මම ක්‍රිස්තියානි. ආ එහෙනම් මම බුද්ධාගමේ. මම ඔයාලට බාර ගන්න. අයි කරන්න පුළුවන්. ඒක වස දිවුවොත් මැරෙනවා කියලා යම් කිසි දෙයක් තියෙනවා නම් ඒක මොනාගමයේ කෙනා දිවුවා සතා දිවුවා තුන්දා සිද්ධ වෙන්නේ වහ දිවුවොත් මැරෙන්නේ. ඉතින් අන්න එහෙම දෙයක් අපිට ඉදිරිපත් කළාන. ඊට පස්සේ මේක කිසිම ආගම් වේදයක්, කුලමල වේදයක්, ಜಾති වේදයක් ගැන කතා කරන්නවත් ඒ දුන්නේ කවුද කියන්නවත් ඒ ප්‍රශ්න නෑ. ඒක ඇත්තද කියව කාරණේ. අපි විමසන්න ඕනේ ඔන්න ඔච්චරයි. විමසනකොට ඒක ඇත්ත බව පේනවා. ආගම් වේදයක්, කුල වේදයක් කරගත්තොත් මේකට අපි ඒක ඇත්ත වැහුවොත් හරියනවා. එතන හරියන්න බෑ. එහෙනම් යක්ගෙනේ කියන නම් ඔබ අපේ ආගමට ගැලපෙන්නේ නැවක හකරන්න කියලා. මෙන්න වහගේ මේ සයනයිට් වහගේ අදුන්නාම එයා කියන්නේ වෙන ආගමක කෙනෙක් ඔය කියන්නේ අපේ ආගමේ කෙනෙක් නෙවෙයි. අපේ ධර්මයේ තොම කියලා නෑ. ඒකින්ද ඔක අපි පිළිගන්නේ. කිව්ව හරිද? අනේ හේතුඵල න්‍යාය කියන්නේ ඔන්න ඕකයි. මේ න්‍යාය ධර්මයේ කිසිම ಜಾති ભેදයක්, කුල ભેදයක්, ආගම් ભેදයක් එහෙම එකක් නෙවෙයි. එහෙනම් අද මේ මෑත කාලයක් වෙනකොටයි මේ බුද්ධ ආගමත් ලේබලයක් ගහගෙන ඒක හිර කරලා ආගම් කරපොත. බුද්ධ බුද්ධ ආගම කියන වචනේ. දැන් බුදුදහම කියලා කියන්නේ එහෙම ආගමක සම්බන්ධ එකක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියන්නේ ආගමික නායකයෙක් කියලා ගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඔක්කොම ආගම් පැත්ත කරලා දාලා ඇත්ත හෙව්වා කියන්නේ. දැන් අද කියන විද්‍යාඥයෙක් කියලා. විද්‍යාඥයා ආගමක එක කල්ලන්නේ කෙනෙක් නෙමෙයි. යාට උනේ මොනවා හරි තියෙනක හේතුඵල න්‍යාය තියෙන ඇත්ත. එයා ඒක හොයාගෙන පරිශීලනය කළා ඒක ප්‍රතිඵලයක් අරගෙන ඒක ලෝකෙ ඉදිරිපත් කරනවා. අන්න ඒතොර එයා පෙන්වන්නේ කිසිම ආගමකට කුලයකට ජාතියකට ගෝත්‍රයකට වෙන් කරන්නේ නැති. හේතුඵල න්‍යාය ධර්ම. න්‍යායක් දෙන්න. ධර්ම න්‍යාමයක්. මෙන්න මේක කිසිම කෙනෙකුට වැරදි කියන්න බෑ. වැරදි කියලා වෙන කෙනෙක් ඒක විරුද්ධව පරිහරණය කළොත් ඒකාන්තයෙන් මේකේ විරුද්ධතාවයටපත් වෙන්න වෙනවා. මොකද හේතුව මේක ආගමික වශයෙන් හදපු එකක් නෙමෙයි. මේ ලෝකේ සියලු සත්ත්වයන් පොදු ධර්මතාවය. මෙන්න බුදුරජාන් වහන්සේ කියලා කියන්නේ අපි අද කියනකොට මේක පාර වැටෙන්නේ අර ආගමික සංකල්පයේ. මහා විද්‍යාඥයෙක් විසින් විද්‍යා පරිශ්‍රණයක් කරලා විද්‍යා සංකල්පයක් හරියට හොයලා ඉදිරිපත් කළා මෙන්න විද්‍යානුකූල સિદ્ધාන්තය. මේක ඇත්තද බලන්න. උන්වහන්සේ පින්නතු ආගම් බේද ගුලමල බේද ඔක්කොම පැත්ත කරලා. දැන් මේ කියන එක ඇත්තද බලන්න. මං කිව්වට එහෙම පිළිගන්නේ නැහැ. ඔයාලා මොලයක් තියෙනවනේ. තම තමන්ට තියෙන මානසික මට්ටමේ මේක හිතලා බලන්න. මේ වෙන්නේ නෑ තම තමන්ගේ මානසික මට්ටම් වලට ගෝචර වෙන්නේ. එහෙනම් මේකේ 아무තු දෙයක් ඔයගලන්ට අනුගෙන් අහන්න දෙයක් නෑ. ඔයාලට නුවණ තියෙනවනම් තේරුම් ගන්න පුළුවන් නම් මේක තේරුම් ගත්ත හැකි. මේ අර පොත හොයන්න මේ පොත හොයන්න අරයා කිව්වද මෙයා කිව්වද මේ එකක්වත් මේකේ අවශ්‍යතාවයක් නෑ. මෙන්න මෙහෙම දහමක් තමයි බුදුදහම කියන්නේ. නැත්නම් මේක කිසිම ආකාරයෙන් ආගමික සංකල්පනයක් මේකේ නෑ. කිසිම කෙනෙක් වෙන් කරලා නෑ. නැත්නම් ඒ බඳු බුද්ධාම සිංහලයා ඉන්නකම් බුද්ධාම කියන්නේ සිංහලයටයි බුද්ධාම දැන් මේ වගේ මේ එක්තරා જાතියක් කොට්ටාසියක් වෙන් කරගෙන දෘෂ්ටිගත වෙලා මේක මෙහෙම හිර කරගන්න හදනවා. මේ නිසාම තමයි මහ විප්ලවයක් ඇති වෙන්නේ. බේදයක් ඇති වෙනවා. බේදෙන හේතුව ඒකයි. මොනම ආගමික කියලාවත් බුදුරන් වහන්සේ ඒවට විගරු කරෙත් නැහැ. යමක යමක් කියනවා නම් ඇත්ත කියලා පිළිගන්න. ඒතර ඒක ඇත්තක් නැත්ද කියලා. ඒ කියන කියමන ඕනනම් හේතුඵලිතව පෙන්නන්නම් කියලා. මෙන්න මේ අනුව මේක ඇත්තද බලන්න. මෙන්න මේ අනුව මේක මෙන්න මෙතන බොරු වෙනවා. ගැලපෙන්නේ නැහැ. ඒකත් හිතලා බලන්න. කවුරු කිව්වා කමන්නේ. අන්න එහෙමයි බුදුරණන් වහන්සේ ධර්මයක් දේශනා කළේ. නෑ? ඔව්. ඒකයි. අතක් ආවචරයි. තර්ක කරන්න දෙයක් ඊගේ නෑ. මොකද සත්‍යේ නම් මොනවා තර්ක කරන්නේ? තර්ක කළා මොනවා කරන්නේ? මේ සායනයිට වහදිව තර්ක කළා වහ නෙමෙයි කිව්වට හරියයි. ඒක හරියන්නේ නෑ. ඒක ඒක වහ නිසා වහ වෙන නිසාම තමයි බිව්වොත් වහ වෙන නිසාම තමයි ඒක හේතුඵල સિદ્ધාන්තයක් නිසාම තමයි කියලා දුන්නේ මේ සයනත් කියන එක මහ අධික වසන්. දැන් ඊට පස්සේ මේක බුද්ධාගම කෙනෙක්ද කිව්ව ක්‍රිස්තියානි අපිට ඒක ප්‍රශ්නයක් ඇත්තෙම නෑ. අන්න බුදුදහම කියන්නේ අන්න එහෙම එකක්. කවුරු කිව්වා කමන්නේ. තවන් දෙන්නේ. හොඳට හොයසි කරලා බලන්න. න්‍යාය ධර්මයේ එකගෙන පිළිගන්න. අලයි මාර්ගය කියන්නේ. අලයි මාර්ගය කියන්නේ අටක් නෙවෙයි. දැන් මාර්ගයක් අනුගමනය කරන්නේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ. දැන් අපුඩි ගහනවා. සද්ද පිට වෙනවා. දැන් සද්දයක් අපිට ඕන. අපුඩි ගහන්න ඕන. කවුරුකද අපුඩි ගහපුවම අපුඩි අපුඩි සද්දයක් පිට වෙනවා කියලා. අපුඩි ගහනවා කියන ක්‍රමේ දන්නේ නැති. අපුඩි සද්දේ හඳුනන්නේ නැති කෙනෙක්. ওই දෙකම දන්නේ නැහැ. අපුඩි ගහනවා කියන්නේ මෙන්න මේ අද දෙක ඈත් කරලා මෙහෙම කරලා හයියෙන් කරලා ඔහොම ගහන්න ඕන. ඇහුණාද සද්දේ? ඇහුණා. දැන් ඔයා අපුඩි ගහන හැටි දන්නවද? දන්නවා. සද්දේ හඳුනනවා. එතකොට හඳුනනවා. එයා දෙකම දැනගත්තා. දැන් මේකේ අපුඩි ගහන ක්‍රමයේ සද්දේ නෙමෙයි. අපුඩි සද්දේ අපුඩි ගහන ක්‍රමයේ මේ දෙකක් නේ. එක මොහොතක කියන්නේ කොහොමද එක ක්‍රියාත්මක වීමේ ක්‍රියාවලියක් තියෙනවා. ක්‍රියාත්මක වීමේ ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵල එන මොහොතක් තියෙනවා. මේ මොහොත දෙකක් නේ. ක්‍රියාවලිය මතු කරන්නා වූ අවසාන මොහොතේදී තියෙන ක්‍රියාවලිය ආසන්නම සම්බන්ධයක් තියෙනවා ක්‍රියාඵලයට. ඒකට අවශ්‍ය කරන පසුබිම හදනකොට ක්‍රියාඵලයේ විද්‍යාමාන වෙන්නේ නැහැ. අපුඩි ගහන් අත මෙහෙම එව්වා. මෙතෙන්ට එව්වා තව හද්දේ නැහැ. මෙහෙම ආවා. ගෑවෙනකොට බීකින් ගෑවෙනකොට තමයි ඩක් ගාලා හද්දේ ආවේ. දැන් අපුඩි හද්ද කියන එක එනවත් එකලා මේ ගෑවීමයි අපුඩි හද්දේ දෙකම එක එක ආසන්නයෙන් සිද්ධ වෙච්ච දෙයක්. නමුත් ඊට තත්පර ගාන කරන විහා තමයි අත් දෙක මෙහෙම කරලා බීකින් ගිනාවේ. ඒ ගේනිකන් සාධ්‍ය තිබුණේ නැහැ. නෑ ඒක මාර්ග අනුගාමිකත්වය. මාර්ග අස්තේ කියලා කියන්නේ. අන්න අවසාන මොහොතේ ඒ ක්‍රියාත්මක වීමේ ක්‍රියාවේ අවසාන ප්‍රතිඵලය දෙන මොහොත. දැන් අපි කටිනා කරලා කරගෙන නූලට ගිනි තියනවා. සිරි සිරි ගාගෙන නූල පිටිගෙන යනවා. හැබැයි තව සද්ද එන්නේ. පිටිලා පිටිලා කියලා වෙඩි බේත් වල ගෑවෙන අවසාන මොහොතක් එනවා. අන්න ඉතින් ඒක පාරේ පත් වෙනවත් එකම සද්ද එනවා. දැන් සද්ද ගන්න ඉස්සෙල්ලා විනාඩියක් ඉතනකන් නූල ඇවිල්ලා. හැබැයි නූල ඇවිලීමත් ක්‍රමක්‍රමයෙන්ම ගින්න අර සද්දේ කරා යන මාර්ගයමයි. අද්දේන මොහොත කරා කිච්චු කරන්නේ නූල ඇවිලීගෙන යන හැටියට. අන්න ඒ වගේ ආර්ය මාර්ගයක් අනුගමනය කරනවා කියනකොට ක්‍රමයක් ඉතල අනුගමනය කරනවා. පූර්ව භාග ප්‍රතිපදාව කියනවා ඒකට. ඒක මාර්ග අස්ත්‍රය කියන අන්තිම මොහොත. ඵලය කියන එකලම ලැබෙන එක. මේ මාර්ග අනුගාමිකත්වයයි ඵලලාභීත්වය කියන්නේ දෙකක් වෙනවා. දෙකක් නිසාම දෙකක් කළ යුතුයි. ඒ වගේම අටක් නිසාම අටක් කළ යුතුයි. මාර්ග අනුගාමිකත්වය හතරයි ඵලලාභීත්වය හතරයි. උප්පත්ති ගණනාව. අය භව කියන්නේ ඔය වීම. යම් කිසි භව කියනකොට ආර්ය විනේ භව කියලා පෙන්නන එකයි ලෝක සත්‍ය භව කියන්නේ දෙහික. ලෝක සත්‍යයේ භව අනාත භව. ඒ භවයට පත් වෙනහම ඒ භව ආයිසරය ගිලිහිද යනවා. එහෙනම් ඒක භව කියා වටිනාතිය කියලා ගණන් ගන්න දෙයක්. යම් භවකට පත් වුනහම ඒකෙන් ලැබෙන ප්‍රතිඵලයේ සැනසෙල්ල ආයි වෙනස් වෙන්නේ නැත්නම්. ඒක දිගටම එනවනම්. අන්න ඒක වැදගත් බවක්. යම් කිසි බවක් ක්‍රියාත්මක කරනකොට ඒකේ ප්‍රතිඵලය වැදගත් නැත්නම් බලාපොරොත්තු පූර්ණ වුණේ නැත්නම් ඒ බඳු බවට කොච්චරපත් වෙනවද වැඩක් නැහැ. අන්න වැදගත් බවක් තියෙනවා. අද්දව කියලා අපිට කියනවා. ආත්ම භාව. ආත්ම කියන්නේ යම් සාරවත්කම. සාරවත් බව. ආත්ම භාව කියලා අපි හිතා ඉන්නේ සාරවත් බව කියලා හිතා ඉන්නේ මේ ලෝකේ තියෙන ඒ தත්ත්වය. මට හැපතක් හම්බුණා, මට සුවයක් හම්බුණා. හරි සාරවත්නේ. ඒ සුවේ සාරවත් කියන හැපත සාරවත් කියන හිතයි තියා ඉන්න තාක්කල්. ඒ බවට පත් වෙන පත් වෙන පුද්ගලයන් කාර්යවත් බවට පත් වුණා කියන නිගමනයට පයි. එහෙමත් ආත්ම භාවයක් ලැබුවා කියන නිගමනයට පයි. හැබැයි ආත්ම කියලා කියන ආව සාරවත් භාවයක් කියලා හිතා හිටියට සාරවත් භාවයක් නෙමෙයි ඒක ගෙවිලා යනවා. දුකෙන් ගොඩ කරනවා. එහෙනම් බලාපොරොත්තු වෙච්ච ආස්වාදයෙන් ඒ දැනසීම ඒක ස්ථිරව ලබන්නේ ඒක හැනසුමක් ලැබුවා කියලා සතුටු වෙන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද හේතුව බාහිර දෙයකින් ඒක වහලා නැති කරනවා නම්. ඒක ගෙවිලා ගිහිලා ඉතත් නැති වෙලා යනවා නම්. එහෙම එකක් මම කොහොමද මාත්‍රයක්වත් එකාකාර නොපෙනෙන දෙයකට මම නිගමනය කරන්නේ මට දැනසුම දෙයක් හම්බුණා කියලා. දැන් අපි හිතමුකෝ හෙට යම් කිසි මිනිහෙකුට නියෝගයක් කරනවා. ඔය ඇඳේ බුදියා ගන්න. උඹට තියෙනවා දඬුවම. රුව පහස ඇඳක් තියෙනවා. ඕකේ නිදාගෙන හිටපන් පෑ හතරක් තව තියෙනකොට වෙලාව. ඔය පෑ හතර ගියහම වදකේ කැවිලිලා. ඔය ඇඳේම පෙටි පෙටි ගහලා කපලා මරනවා. ඒකාන්තයෙන් මිනිහා දන්නවා නම් ඔය වැඩේ වෙන බව පෑ හතරකින්. දඬුවම ඉච්චිතම ලැබෙන බව. සුව නින්දා බුදියා ගනි එතකන් කිව්වොත් බුදියයි. අර ඇඳ සුවමයි. සුව නැත්තේනේ. හැබැයි දැන් යාර ඒ ඇඳේ තියෙන සුවේ මට නම් සුවසේ ඉන්න පුළුවන් කියලා හිතන පෑ හතරක් පිළි සුව තියෙනවා කියලා. එයාට නිගමනය කරන්න පුළුවන්ද? මේකේම පිටි ගහලා මරනවා දැන් පෑ හතර ගියාට පස්සේ මට කරන්න දෙයක් නැහැ බීරින්දත් බෑ. ඕකත් දන්නවා නම් එහෙම. අර ඇඳේ නිදන සුවේ සුවයක් කියලා එයා පිළිගන්නේ. එයාට සතුරු වෙන්න පුළුවන්. සැනසෙන්න පුළුවන්. සැනසෙන්න බෑ. නමුත් ඒ වගේ එයා දන්නේ නැහැ. පය හතරකට පස්සේ මෙයා පිටි ගහලා මරන බව. අපූර්ව රූප දියා ගන්න පය හතර වෙනකන් එයා දන්නේ. පිටි ගහන්න ගියා ගහන්න පුළුවන්. ඒ වුණාට කරන්න දෙයක් නෑ. එයා එතකන් සුවයි කියලා ගන්න. මොකද ප්‍රතිපලයේ විනාශයක් තියෙනවා කියලා අධ්‍යක්ෂේ නැත්නම්. තමන්ට වැටහෙන්නේ නැත්නම්. ඔහුට ඒ සුවේ සුවයක් හැටියට වැටහෙනවා. දැනසුම් සහගත දෙයක් හැටියට වැටහෙනවා. මේ නිසාම තමයි ලෝක සත්‍යය මෙතෙන්ට වැටලා ඉන්නේ. ඉතින් තරුණ බව සුවයි. තරුණ බව ප්‍රබෝධයි. අපි මෙහෙම නිගමනය කරනවා. හැබැයි තරුණ බව මහලු බවෙන් විනාශ වෙනවා කියන එක එයා හිතන්නේ නැහැ. ඒ කාන්තියම හිද්ද වෙන දෙයක් වුණත් එයා එහෙම එකක් හිතන්නේ නැහැ. නිසා ඒ తాවකාලික තරුණ භාවයේ බලාපොරොත්තු වෙන පුද්දලයා සතුටු වෙවි ඒක වෙහෙසෙනවා. හැබැයි එයා හරියටම මේක යථාර්ථය දැනගත්තා නම් මේ තරුණ භාව හරයක් නැහැ. නිගමනය කරන්නේ නැහැ. එයා හරයක් තියෙනවා කියලා නිගමනය කරන්නේ ඒක වැඩක් ඇති දෙයක් කියලා හිතාගෙන. මේ හිතපු සියලුම මහල්ලෝ. තරුණ කාලේ ගත කරලා ගිවිච්ච අය. දැන් ඒගොල්ලන්ගෙන් අහනවා. ඔබලාගේ තරුණ බව. ඔබලා ඒ කාලේ හරි ප්‍රිය කළා. කොණ්ඩේ හැදුවා, මූණ හැදුවා, අතපය හැදුවා, ව්‍යායාම් කළා, කුඹගෙන බැලුවා, ලස්සන බැලුවා, මං තරුණයි කිව්වා. ඔක්කොම කළා. දැන් මොකද කියන්නේ? හැරමිටිය තුඹට යන්නත් බෑ නේද? හිතෙන්ට පත් වුණාට පස්සේ එයාගෙන් අහනවා උඹ දැන් මෙච්චර කාල උඩ පැනලා පෙන්නපුවෙන් දැන් මොකද උඹ ලබලා තියෙන ප්‍රයෝජනේ හිතාගෙන හිටියේ මොකද උනේ මොකද අන්න නොබලපු නිසාම ඒ බුද්ධිලා එදා සන්තෝෂ වුණා ආයේ උඹට මුළු ජීවිත කාලේ තරුණ බව එනවාද එහෙනම් මොකද ඊළඟට වෙන්නේ තරුණ බව වෙනා නෙමෙයි හැරෙවිටිය උසගෙන යන්න බැරි තත්ත්වයක්පත් වෙනවා වෙනසෙන පැත්තට යනවා ඊට ඒක තමයි කියන්න වෙන්නේ දැන් ඉතින් ආයෙසරයක් මම ආයි සරණ බවට එනවා කියලා එහෙම බලාපොරොත්තුවක් තියන්න බෑ අද්භවත. ඒ භාවයේ තුලම තියන්න බෑ යාට. යාගේ ජීවිත කාලය තුලම තියන්න බෑ. මේ මෙන්න මේක තමයි මේ ලෝක සත්‍යය හිතන්නේ නැති දේ. ඒක අවංකවම හිතනවා නම් අනාගතයේදී හිස් වෙන දෙයක්, ගෙවිල යන දෙයක්. මං කැපයි කියලා අරගෙන ඉන්න තීරණය මොකද්ද? හරියක් තියනවාද ඒකේ? එයාටම වැටහෙනවා. ඒ විලාදී මේ බුද්ධිලාගේ තියෙන බැඳීම අත්හරිනවා. මෙන්න මේ ඒකේ ඒකේ තියෙන චන්දරාගේ අත්හරවන්නයි මේ බුද්ධහම විග්‍රහ කරලා පෙන්නන්නේ. ඒ ඡන්ද රාගය නිසා පුද්ගලයා නොඒක ආකාරය වැඩි වැඩ කර ගන්නවා. නෝ එයා නොදන්න පැත්තක් තියෙනවා නමුත් නොදන්න පැත්ත නොදැනනවා තියෙනවා. දන්නේ නැති එක වෙන මංශය. ඒ මොහොත මුල් කරගෙන ඔය විදිහින් ලෝභ, දේශ, මෝහ යන්තා දේවල් හිතනවාද කියනවාද කරනවාද? ඒ සමගම ඔහුට ශක්තියක් ගොඩ නැගෙනවා. ඒ ගොඩ නැගෙන ශක්තියත් ඔහු කරාමයි. ඔහුම විවිධ විවිධ දසක ඒ හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙනවා. එන ඒ නිසා කරගත් එක ඔහුට ඒකාන්තයෙන් විපාක විඳින්න සිද්ධ වෙනවා. ඔහු හිතුවත් නැතත් ඒක එහෙමයි. එහෙමනම් එයා දැනගත්තු. මේ වටිනාදේ නිසාම වටිනාදේ පස්සේ ගිහිලා නේද මට මේක සිද්ධ වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන්. එයා වටිනාදේ වටිනාදියා කියලා හිතනවා. නේද මර උගලක් කියලා හිතනවා. යම් දෙයක් ප්‍රිය නම් මනාප නම් ඒ ප්‍රියමනාපේ මුල් කරගෙනම තමයි. ඒක රැකගන්න, ඒක පෝෂණය කරන්න, ඒක ලබා ගන්න එයා නොඒක ආකාරයෙන් අවල කළා. මානසික දූෂිතාවයන්ටපත් වුණා. දූෂිතාවෙන් හිතුවා කිව්වා කළා. හැබැයි ඒක ලබා ගැනීමට කරපු දේ තුලින් ඔහු යමක් ගොඩ නැගුවද කාලාන්තයක් උහුරු කියවලා ඉවර කරන්න බැරි ශක්තියක් උහු ගොඩනගලා ඉවරයි. ඒ ගොඩනැගුණු ශක්තිය මොකද්ද? නරක පැත්තට මිසක් යහපත් පැත්තට නෙමෙයි. ඒකට හේතුනේ මොකද්ද? අර වටිනවා කියලා ගත්ත අදහස. ඒක අවුරුදු ගාණක් කරපු මොකද සිද්ධ වුනේ? වටිනා කියන අදහසට ආවා අකමැති දේවල් වලින් වැහුණා. ඒක ගෙවිලා ගියා. දැන් ඊ ගත්ත අදහසක් නැහැ. අදහස ක්‍රියාත්මක කරන පරිසරයක් නැහැ. හැබැයි මේ පරිසරයේ ගොඩනගා ගැනීමට ඔහු දඟලපු දැඟලිල්ල නිසා කරගත පාප විභාග වැළැ ඔවුන් රැස් වෙලා තියෙනවා කවදා හරි ඕක විඳින්න ඕනේ. ඉතින් අවුරුදු 5ක හැය ඇතුළේ තිබෙනා වූ තරුණතාවයකට බුද්ධලේ තරුණ මදයෙන් මත් වෙලා සාගම අදීන් මත් වෙලා යම් අවේදක් කළා නම් ඒ කාලේ වුණාට පස්සේ ඔහු එතනත් අසරණ වෙලා අන්තිමට ඔහුට අර කරගත් ආයුධේ විපාක විඳින්න නොපෙනෙන පැත්ත තියෙනවා කල්ප ගාන දුක විඳින්න. නමුත් එයාට ඒක පේන්නේ නැහැ. නොපෙනෙන නිසා බුද්ධිලයා ඒකට බැහැ ගන්නවා. අර මරණ බව දන්නේ නැති නිසා පය හතරක් හොඳ සන්තෝෂෙන් බුදියා ගත්තා වගේ. කපලා කරලා ඒ ඇඳේ මත දානවා කියලා දැක්කේ නැති නිසා දන්නේ නැන්න ඔව් සුවසේ බුදියා ගන්නවා. සුව හිත හිතා ඉන්නවා. ඒ සුවේ ලබා ගන්න පොර කනවා. ඇඳ අයිති කරගන්න පොර කනවා. මේ කාමරේ අයිති කරගන්න ඕනේ මං. මේක හොඳම කාමරේ කියලා ඒකට පොර කනවා. හිතේ උද්දාමයක් නගනවා. ඔය අතරේ දිහා දිනන කළුව කරන් ඇවිදලා පිළිගහලා දාලා යනවා. දැන් ඔහුගේ බලාපොරොත්තු ඔක්කොම සුන් වුණානේ. මෙන්න මේ හා සමාන දෙයක් තමයි මේ සසර ගමන කියලා අපි මේ කියන්නේ. අපි පැවැත්ම කියන්නේ ඔහොම එකක්. ඉතින් ඒ බඳු පැවැත්මක් තුළ අපිට අන්තිමට බලනකොට අපිට නරකයි කිව්ව දේ අපිට දුක් දීලා තියෙන දුක හදලා තියෙන. මේ ලෝභ දේශ මොහ වැඩ පිළිලා අපිට ගොඩනගලා දීලා තියෙන්නේ අපි හොඳයි කිව්වේ ඒවා. ඒවා රැක ගන්න. ඒවා ලබා ගන්න. ඒකෙන් අපි ලෝභ දේශ මොහ රැස් කරගත්තා මිස වෙන මොකෙන්ද රැස් කළේ? අපි අකමැතිව අපි රැස් කළේ නැහැ. අපි කැමැති එකක් තියෙනවා කොතන හරි. කැමැති එක රැකගන්න ඒකට විරුද්ධ වෙන හැම දෙයක් එක්කම අපි සටන් කරනවා. ඒ සටන් කරන්නේ ලෝභයේ, දේශයේ, මෝහයේ කියන කාරණා තුන පෙරදරි කරගෙන. ඒකෙන් හිතවිලි ක්‍රියාවලිය ගොඩනගන්න ගොඩනගන්න ඇතිලා තියෙන්නේ පාප ශක්තිය. සටන් කරන්න හේතු වෙච්ච මූල කාරණයක් වශයෙන් තිබුණා යම් ආස්වාදයක්. ඒක ගෙවිලා යනවා. අකමැති දෙයින් වහනවා. ওই දෙකටපත් වෙලා ඒක ගෙවිලා ඉවර වෙනවා. එහෙනම් සිද්ධ වුණේ මොකද්ද? අරක මහා කන්දරාවක් හදලා දුන්න මේ හේතුව. දැන් මේ ප්‍රියයි මනාපයි යහපතයි කියන ස්වභාවයේ අපිව බිලිබාන අපිව දුකට දාන හැමක් වුණා නේද? මෙන්න මේකයි දකින්න කිව්වේ. ඒ හැමත අපි හිතන්නේ හැමක් හැටියට නෙමෙයි. ඒක වටිනා ප්‍රිය දෙයක් හැටියට. මෙන්න මේක තමයි ලෝක සත්‍යයේ මේ සියලු ප්‍රශ්න වලට තියෙන අසහනයන්ට කවුරු හරි හොයාගෙන යන්න තියෙන මූල. මේක දන්නවා නම් එහෙම ලෝක සත්‍යය මට විතරක් නෙමෙයි. ඒ හොයාගෙන යන බුද්ධිලත් ඒකේ ඉන්නේ. එයත් ඒකෙන් අහක් වෙච්ච එකෙ නෙමෙයි. එයා මේ ලෝකේ කවුරුකින් කාගෙන් පිළිසරණක් ලබන්නද? පැවැත්ම මොන සාස්ත්‍රුවරයන් පිළිසරණක් ලබන්නද? ඒ හැම කියන සාස්ත්‍රුවරම ඕකට ගෝචරයි. ඒ හැම කෙනෙක්ම ඕක විඳින්න ඉපේ. ජාතිය ස්වභාවයකට නැති සම් ලෝක සත්‍ය යෝගයේ ශාස්ත්‍රූවරේ නුඹලත් මා සමාන සත්‍යයට පත් වෙලා මම ජාතිය ස්වභාවයකට නැති මම ජාතිය වෙනස් නොවේ තත්ත්වයට පත් කරගත්තා මම නැවත ජරාවටපත් වෙන්නේ නැති තත්ත්වයටපත් වුණා. උඹලත් මාව මාව අනුගමනය කරලා මා ජීවිත දෙන්න වරිල්ලා. එහෙම කියන්න පුළුවන් සාසුරුවරයෙක් ලෝකේ හිටියද මෙච්චර කාලෙ. ජරාව මරණයේ ස්වභාවය කරගෙන ඇති ලෝකයාගේ මම මරණයේ මිදිලා ඉන්නේ. මම ජීවත් වෙනවා මාව මරන්න බෑ. එයා මා ඉන්නේ තත්ත්වයටපත් වියල්ලා. මම මා ළඟට වරිලා මම ඔබලා බේරා ගන්නවා. ඒ જાතිය කියන්න පුළුවන් සාස්ත්‍රූරයේ ලෝකෙ හිදලා තියෙනවා. ඔක්කොම කියා තියෙන්නේ ඇත්ත වශයෙන්ම ජාතිය ස්වභාවික නැති සත්වයා. Taman ලොකු වටිනා ජාතියක ඉන්නවා කියලා ලෝකයා මුලා කළා. ජරාව ස්වභාවික නැති සත්වයා. ඒ ජරාවටපත් වීම ස්වභාවික කරගෙන ලෝකයා මුලා කළා. ජරාවක් නැති තැනක් ලබා දෙන්න. මරණේ ස්වභාවික නැති සත්වයක්. මරණයක් නැති තැනක් ලබා දෙන්න හිතාගෙන ලෝකයා මුලා කළා. මේ කොයිද හම්බෙලා තියෙන්නේ? මේ ලෝකයේ ඇතුළේ තියෙන හැම දෙයකම හැම සත්වයකම හැම පුද්ගලයෙකුටම මොන පඬිතියෙකුණත් මොන ශාස්ත්‍රූවරයෙකුණත් ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය කියන මේ හතරට පැවැත්ම තියෙන ඒවත් එකලයි සම්බන්ධයි. ඒවත් ඉන්ද්‍රිය තමයි පුද්ගලත්වයෙන් ඉඳන් තමයි එයා කතා කරන්නේ මම මහේසාකයයි කියලා. ඒ කය මහේසාකේ නෑනේ. ඒක එයා හිතන හිත ඒකත් බලන්න ඕනේ විදියට. හිතවිල්ල පහල කරා නම් පහල කරපු හිතවිල්ල ගෙවිලා යනවා. ඒ හිතවිල්ලත් එක්ක යම් ආස්වාදයක් නැගුණා නම් ඒ ඒ ආස්වාදේ නැගිට හේතු වෙච්ච ක්‍රියාදාමයට එකයි ආස්වාද හිතවිල්ල නැගුණේ. ඒ ක්‍රියාදාමයේ ගෙවිලා ගියා නම් ආස්වාද හිතවිල්ල ගෙවිලා යනවා. දැන් මිනිහා නටනවා. හේව නැල්ල නැටෙනවා. මිනිහාගෙම හේව නැල්ල. දැන් මිනිහා නටනකොට නැටෙන්නේ නැති හේව නැල්ලක් හදන්න මිනිහට බෑ. ඒකේ ස්වභාවය හේව නැල්ල හැදෙන මිනිහාගේ ආධාරයෙන් නිසා. හේව නැල්ලක් නටනවා. එන යම් හිතක් පහළ වුණේ යම් යම් රූප කලාපය නිසා නම්. ඒ රූප කලාප වෙනසිනවා නම් ඒකේ ඡායාවක් හැදිච්ච හිතක් කියනවා වෙනසෙන්න ඕනේ. ඒක හදන්න ඉතුරු කරන්න බෑ. එන එකයි දැනගන්න ඕනේ. මේ ලෝකේ හටගෙන තියෙන මේ පැවැත්ම මොනවද තියෙන්නේ? යම් සත්ව පුද්ගල දවි වස්තු වශයෙන් යමක් තියෙනවද? මෙන්න මේ මූලික ටික මුල් කරගෙන තමයි ලෝක සත්‍යයන් නොයේක වේදනාව විඳින්නේ. නොයේක ආස්වාද හම්බ වෙන්නේ. සැප සම්පත් කියලා ගන්නෙ. ඕව ආශ්‍රයෙන් ගන්න පහසක්. එහෙනම් ඒ ආශ්‍රයයට ගන්න දේවල් කැඩිලා බිඳලා විනාශ වෙලා යනවනම්. ඒවා විනාශ වෙලා යනවනම්. කැමැතිසේ පවතින්නේ නැත්නම් ඒවා ආශ්‍රයෙන් ගන්න පුළුවන් මානසිකත්වය තියෙනවද යහපත් එකක්? හැදෙන ඉඩ තියෙනවද? අවිද්‍යාව තුළ කොට අන්න ඒකයි කියන්නේ. ඉතින් අපි දැක ගන්න ඕනේ ටික. එහෙනම් ඒ බඳු ලෝකයක් තුළ ඉන්න යම්කිසි ශාස්ත්‍රවරයෙක් ලෝකෙට බිහි වෙලා. මේ බඳුම ලෝකයක් තුළ. උඹලට සැනසෙල්ල ඉන්න දෙයක් මං හදලා දෙනවා කියලා කිව්වොත්. සම්මුණුත් අත්දැකපු නැති ලෝකයට දෙන්න පුළුවන් ක්‍රමයකුත් නැති ප්‍රලාපයක් නේද කියන්නේ. අන්න අපි දැනගන්න ඕනේ. කෙනෙකුට නිගරු කරනවත් නෙමෙයි, ආගමකට කරහනවත් නෙමෙයි. මේක හේතු බලන්නේ ආයෙ දකින්න ඕනේ. තම තමන් කල්පනා කරලා බලන්න ඕනේ. එහෙනම් අපිට කියා තියෙනවනේ යම්කිසි ශාස්ත්‍රවරයෙක් යම. ඒක මේ මේ කියන යථාර්ථයේ මට සිද්ධාන්තයක් වශයෙන් තේරුම් ගත මේ සත්‍ය ධර්මයේද. කොච්චර එකඟද? අන්න ඒක දකින්න ඕනේ. ඒ එකක නැත්නම් ඒ ක්‍රියාවලිය ප්‍රලාපයක්ද නැද්ද? සත්‍යයක්ද? සත්‍ය වචනේ නැද්ද? හඳද්දී නැගුවේ. අන්න ඒකත් දකින්න ඕනේ. ඒ තුලින් අපි නෝනින් මෙනෙහි කරලා තේරුම් ගන්න මේ හඬ ප්‍රලාපය. කවුරු කිව්වා? මෙන්න මේ හඬ යථාර්ථය. යථාර්ථය පින්නු. අන්න ඒක දැනගන්න ඕනේ. ඒ ක්‍රමයටයි අපි තේරුම් ගන්න. එහෙම නැතුව අපිට යථාර්ථය තෝරගන්න බැහැ. අපි ඉතින් ওই ටික ওই ක්‍රමයේ ওই බුද්ධි බුද්ධිය මූල් කරගෙන බුද්ධිය ප්‍රබෝධයට පත් කරගෙන තමාගේ බුද්ධියට ගෝචර කරගෙන තේරුම් ගන්න මේ නිදහස් චින්තනයේ පැත්තකින් තියලා අනේ අපේ මානසිකත්වය අපි කාට හරි වහල් කරලා අපි හිතන්න දක්ෂ නැහැ. එහෙනම් ඔබ කියන එක මම කරන්නේ. ඔබ තමයි අපේ ප්‍රධානිය. ඉතින් අපි හිතන ඉන්නේ ඒ අපි බැගෑපත් වෙලා පැත්තෙලා ඉන්නා මේ වටිනා මානසිකත්වයේ තියෙද්දි ඒක වහල් කරලා දාලා. හිතන යථාර්ථය මොකද්ද? දැන් අපි හුවොත් කවුරු හරි කියන බොරුවකට රැවටෙන්න කැමතිද? ඇත්ත දැනගෙන ඇත්ත පිළිදන්න කැමතිද? අපි කාගෙන් හරි ඇහුවොත්. ආගම් වේදයක් නැහැ. කවුරු හරි පොදුවේ කාගෙන් හරි ඇහුවොත්. ඔයා කවුරු හරි කියන බොරුවකට රැවටිලා මුලාවටපත් වෙන්න කැමතිද? නැනේ යම් කිසි කියන්නේ කවුරු කිව්වා කම නැහැ. ඔයා තේරුම් අරගත්තට පස්සේ ඇත්ත දෙයක් දැකලා සත්‍ය සත්‍ය පිළිදන්න කැමතිද? ඇහුවොත් අනේ මන්නම් කැමති බොරුවට රැවටිලා මුලාවටපත් වෙලා ඉන්නේ. කවුරුවා කියන්නේ? කිසි කෙනෙක් ඒ උත්තරේ දෙන්නේ අපි හොඳට තේරුම් ගන්න ඕන එකක්. එන සෑම ලෝක සත්‍යයකම කැමැත්තක් තියෙනවා. පුළුවන් නම් මොනවා හරි ඒ ඇත්ත දේ ඇත්ත ආකාරයෙන් තමන් තේරුම් අරගෙන. ඒ තේරුම් ගත්ත සත්‍යයේ පිහිටලා සත්‍ය ප්‍රතිඵලය ලබා ගන්න. ඒක ලෝකයා කැමැතිදී. විද්‍යාව කියන්නේ ඔන්න ඕකයි. ඉතින් ඕක ඕකෙන් අහකට ඉන්න හැම කෙනාම. ඉතින් අපි වෙන බොරුවට හැරෙන්න කැමති නෑ. බොරු තීරණයකට බහිඳ කැමති නෑ. හැවට එන්න කැමති නෑ. ඇහුවා තවංග උත්තරේ ඒක එනවා. ඒ වුණාට අපි හරිය කැමති කවුරු හරි මේ නාසාතුරුත්වෙන් තියාගෙන කවුරු හරි කියන එක රැවටිලා ඒ කියන එක ඇත්ත කියලා දරාගෙන ඒකෙ පිහිටලා ඉන්න. නැවත මේ මූල સિદ્ધාන්තයට අපි කැමති නැතිව අපිම අවංකව පිළිග ගන්න තියෙනවා. නැත් අපි ඉතින් ඒ ඒ අපි පිළිගත් අවංකත්වයට අනුවද මම මේ හිතලා තියෙන කියලා වත්. අපි නොහිතනවා නා. ඒක කොහොමද අපි යථාර්ථයේ තියෙන්නේ? ඉතින් අන්තරේ අපි සාමාන්‍ය හිතලා බලමුකෝ. සාමාන්‍ය ලෝකයා තුල අපි මේ බයෙන් ඉන දැන් බය ගරුත්වයේ ගරුබියට පිළිගන්නවා. ලෝකයා සමාජයේ පිළිගත් කෙනෙක් මෙයා මහා වටිනා කෙනෙක් කියලා කිව්ව හින්දා පිළිගන්නවා. මේ જાතියේ පිළි අරගෙන ඉවෙලා ඉතින් අපි ඉඳ ගියොත් එහෙම. ඇත්ත වශයෙන්ම අපි යථාර්ථයේ නෑනේ. දැන් බැරිකමක් තියෙන කෙනා බැරිකම නිසා ඉන්න පුළුවන්. වෙන යාට කරන්න දෙයක් නැතිකමට. පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඇයි මේ මිනිස්සු ඉඳ බැයිද? ඉන්නේ කිව්වා ඒ කවුද? මිනිස්සු නෙමෙයි. ඒ මොන මොන දේවල් කියපුවාත් මිනිස්සුනේ. මේ මිනිස්සු අතර ඉන්න පුළුවන්. ඒ විද්‍යාඥයෙක් ඉන්න පුළුවන්, ගණිතඥයෙක් ඉන්න පුළුවන්, සාමාන්‍ය කෙනෙක් ගණන් හදන්න බෑ. ඒක එක කෙනාගේ මිනිස්සු මට්ටම් තියෙනවා. එක එක මානසික මට්ටම්. හැබැයි ඒ විද්‍යාඥයාටයි ගණිතඥයාටයි සාමාන්‍ය ගෙදර ඉන්න ගොවියටයි ඔක්කොම පුළුවන්. පාරේ යන ණය පැනලා තියෙන ඩක්කලා අහකට පයින්න. ඒක කායිමත් ඉගෙන ගත්තේ. තාමම දැනගත්තත් තමාගේම මේ හිතරා පුත්‍රය තමයි එලට ගන්න. අනිවාර්යයෙන්ම පැනනා ණය හරහා. දැන් ගන්නවා තීරණය. මේකෙන් බේරෙන්නේ. උඩ පැනලා හරි කමන්නේ වෙන පැත්තට පැනලා හරි කමන්නේ උයන පැත්තෙන් අනිත් පැත්තට පැනලා බේරෙන ක්‍රමයක් තියෙනවා. හැබැයි මේ ක්‍රමයේ දැනගන්න. එයා විද්‍යාඥයෙක් වෙන්න ඕනෙත් නෑ, ගණිතඥයෙක් වෙන්න ඕනෙත් නෑ. අර ගොවියරත් ඒක ගෝචරයි. ඊළඟ මේ සත්‍ය හොයාගන්න සත්‍ය මාර්ගය. ගොවියරත් ගෝචරයි. අර විද්‍යාඥයාට ගෝචරයි. අර ගණිතඥයාට ගෝචරයි. ඔය කාටවත් ගෝචරයි. මෙන්න බුදුරජාණන් වහන්සේ පෙන්වගේ මෙන්න මෙහෙම සත්‍ය සිද්ධාන්ත ටිකක්. මේ සාමාන්‍ය මානසික ගෝචර ඒවා. ඒ තරම් වටිනාදී වැත්තකින් තියලා. ලෝක සත්‍යයන් වැඩි පැත්තට යන්න යනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන්නේ හත් අවුරුදු ළමයට ගෝචර ධර්මය. ඒ නිසා තමයි හත් අවුරුදුෙන් හරි හත්යටපත් වුණා කියන්නේ. අවුරුදු හතේ ළමයා. ඒ ළමයා මානසිකත්වයට ගෝචරයි. මේකට අමුතු ගැනීම විශේෂ මූල වර්ධනයක් එහෙම එකක් මේක නෑ මේ මූල ධර්ම මේ තරම් පහසුයි. නම මේ කොච්චර පහසුවර පෙනුණාද? මේ මාර්ගයේ වැහුවොත් අපහසුයි. එතකොට නහර මහා විද්‍යාඥයාටවත් මේක ඉලිපදක් ගන්න තේරෙන්නේ. මෙන්න මේකයි මේ තියෙන ගැඹුරුම தત્වේ. මේ පෙන්නන මාර්ගය වහලා දැම්මොත් අරිය පේන්නේ. සියලුම සත්තු මේකට කොටු වෙනවා ඊළඟට. දැන් මේක හරිය මතු කරලා දුන්නා නම් හත් අවුරුදු ළඟට තේරුම් ගන්න පුළුවන්. මේ ධර්මය කියන්නේ මේක පුදුම දෙයක්. මේක තේරුම් ගන්න ඕන විදිහට. නිවනේ ස්වභාවයේ වචන වලින් ඔය දැන් නිවනේ ස්වභාවයේ වචන වලින් කියන්නේ කියොත් නියන්නයි වයන්නයි නයන්නයි නිවන නෙමෙයි. ඒක අකුරු තුනක්. නිවන කිව්ව ශබ්ද තුනක්. ශබ්ද තුනක් නිවන නෙමෙයි. අකුරු තුනක් නිවන නෙමෙයි. නිවන කියන පදයක් නිවන නෙමෙයි. එහෙනම් මොකද නිවන කියන්නේ? හැබැයි ඔය තුලින් අපිට යම්කිසි අදහසක් ගන්න පුළුවන් ක්‍රම හදාවක් තියෙනවා. ඒක තේරුම් ගන්න එක. ඒ වචනෙන් පෙන්වන තේ මොකද්ද වචනෙන් කිව්වේ මොන අදහසද පෙන්වුවේ කියලා. අපිට ගෝචර කරගන්න පුළුවන් නම්. අන්න එදාට නිවන තේරුණා. ඒක නිවන කියලා වචනයක් අපි දාලා නිවන කියන එකයි සනසුම නිවන කියන සත්‍යයේ මේ ප්‍රතිඵලය කියලා. අපි ඔහොම කිව්වට. බුදුදහමේ ප්‍රතිඵලය නිවන. මෙන්න මේ නිවන කියන සත්‍යයටපත් වෙනමයි සැනසෙන්නේ. එහෙම කිව්වම නිවන තේරෙන්නේ. බොහොම පහසුවෙන් පෙන්ලා තියෙන්න පුළුවන් දියා තමයි පෙන්ගන්න ක්‍රම නැතුව ළඟලන්නේ. ඉතින් ඒ නිසා මේ වචනපත ඉක්මවපු දෙනක් නිවන කියන්නේ. වචනපත කියන්නේ හැම වචනයක්ම වචනපතයක්. සම්පූර්ණ වචනයක්. හැම වචනයකින් අදහසක් ගන්න පුළුවන්. ඒ අදහසක් ගන්න නම් ඒකත් ඒ පිළිබඳ විමර්ශනය කරලා ඉන්න ඕන. දැන් නිවන කියන වචනේ පෙන්වන්නේ මොකද්ද? අන්න අපි යන්නේ මේ වචනේ තුළ නිරුක්ති හොයාගෙන. නිබ්බාන නිර්වාණ. නිවන කිව්වෙත් ඒකේ ඊට වැටෙනවා. නිබ්බාන නිර්වාණ. වචන දෙකකින් ඕක කියන්න පුළුවන්. වාණ කියලා කියන්නේ බැම්ම. නිර්වාණ කියන්නේ බැම්මෙන් ඉවත් වෙනවා. බැම්මෙන් මිදෙනවා. මෙන්න කාර්යය. බාණ කියන්නේ බැඳීම. යමකින් බැඳිලා ඉන්නවා නම් අහු වෙලා හිර වෙලා ඉන්නවා නම් යම්කිසි බැම්මකට අහු වෙලා බැඳීමකට රැහැනකට අහු වෙලා ඕරිනා බානට අහු වෙලා. ඔන්නේ බාණෙන් නික්මනහම නිබ්බාන. දැන් මේක තමයි මූල ධර්මය. දැන් මේ බැඳෙන්නේ මොනවද? අපි ලෞකිකත්වයේ තුල බැඳෙන જાති දන්නවා. ලනු පොටවල්, දන්වැල්, ඒ ඔයයන් බැඳේ ගරහන් පොටවල්. ඔය හැමකෙම බඳින්න පුළුවන්. දැන් අපි දැකලා තියෙන්නේ බඳින්න පුළුවන් දේවල් පේන ලෝකේ පේන හරිය තියෙන හරියක් ඔය ද්‍රව්‍ය වස්තු වලින්. දැන් යාළුකමකින් හිත මිත්‍රකමකින් බැඳෙනවා. බැඳිලා නැද්ද? දාලා යන්න බෑ. කොච්චර පෙන්නුවත් යන්නත්. භාර්යාව කෑ ගහනවා, ස්වාමිපුරුෂයා දාලා යනවා යනවාමයි කියලා. ආ බලකෝ එහෙනම් කිව්වහම තරහල ගිහලා එක දවසක් ඉඳලා මොනවා කරන්නේ යන්නේ කොහොමද ළමයි ටිකක් ගෙදර, ඔක්කොම ගෙදර බෑ යන්න ඕනේ ගෙදර. නෑ මොකද කියලා ආයේ මොකද? ජීවිතේ ඉන්නේ නැහැ කියන නිසා. ඒ කිව්වා තමයි එලා තරහට. ඉවර ඔක කරන්න පුළුවන් එකක්ද? නෑ නෑ මිරවත් හමු වෙන්න දෙන්නේ. ඵලයක් යන දිහාටම කියලා ඇවිත් එහෙම වටියයි. සිය දිවි හානි කරගන්න අපේ ජීවත් වෙලා වැඩක් නෑ. මම බැඳීමක් කොච්චර දිවිලා තියෙනවා. පෑනෙන් බැඳපික රැන කපා ගත්තාම බැලලා දී හැකියි. හැබැයි මේ බැම්ම 200 එකයි. දරුවා නිසා මව් බැඳෙනවා. මව් නිසා දරුවා බැඳෙනවා. ස්වාමි පුරුෂයා නිසා භාර්යාව බැඳිලා, භාර්යාව නිසා ස්වාමි පුරුෂයා බැඳිලා. ඉන් දෙමාපිය නිසා දරුවෝ, දරුවෝ නිසා දෙමාපියෝ. පවුලේ අය නිසා පවුලේ කෙනෙක් හැටියට බැඳිලා. ජාතිකයෙක් නිසා ජාතියට බැඳිලා. ආගමිකයෙක් හැටියට ලබ්ධින් ආගමකට බැඳිලා. දැන් මේවත් බන්ධන. හැබැයි අර ලනු පොටවල්, රැහන් පොටවල්, අර යකඩ දඟල් වල බැඳීමට වැඩිය ලොකුයි මේක. අරවා කලාගෙන යන්න කොච්චර ක්‍රම තිබුණත් මේක කලාගෙන යන්න එහෙම ලේසි නෑ. කොච්චර ඈත් වෙලා හිටියත් මේ බඳින්නේ සෑහන දී ගන්න. දැන් බැඳීම ඇති වෙන්නේ අපි විසින්ම යම් මෙහෙමයි වෙන්නේ. අවිද්‍යාව මත ගොඩනගා ගන්න ශක්ති විශේෂයක්. ඒ ශක්ති විශේෂය තුලමයි මේ බැඳෙන්නේ. ඒ බැඳීමේ ප්‍රතිඵලය වශයෙන් නැවතත් අවිද්‍යාත්මක මේ ශක්තිය ගොඩනගනවා. එනහම මතුවර බැඳීම ඇති කරනවා. මෙහෙමයි බැඳීම බැඳීමට යන්නේ. මොහොතක් මොහොතක් පාසම යන ක්‍රමය ඕකයි. ඇත්ත පේන්නේ නැති නිසා වටිනවා කියන නිගමනයක් ගන්නවා. සාරයි කියන නිගමනය. මේකට කියනවා සංසාර. සං කියන්නේ මේ ලෝකේ පවතින මේ සත්පුද්දල දව්‍යස් වල සං කියනවා. මේ සත්පුද්දල දව්‍යස් සහිත ලෝකේ යම් දෙයක්. මේ පැවැත්මටයි යම් දෙයක්. සාරයි කියලා අපි නිගමනය කරන තාක්කල්. අපි ඉන්නේ අසාර දෙයකට සාරයි කියන දෘෂ්ටිය. හරයක් නැති දෙයක් හරයක් තියෙනවා කියන දෘෂ්ටිය. මෙන්න අසාරය සාරා කියන දෘෂ්ටියට කියන අවිද්‍යාව. විග්‍රහ කරලා තේරුම් ගන්න පහසු දෙයක්. අසාර දෙයක් සාරයි කියන නිගමනය කරනවා නම් ඒ නිගමනයේ ඉන්නකම් අපි ඉන්නේ අවිද්‍යාව තුල. ඒ නිසාම සාරයි කියන නිගමනයේ ඉන්නකම් අපිට ඒක අත්හරින්න බෑ. අන්න සෑහනේ බැඳෙනවා. සාරයි කියන නිගමනයේ පිට සාරවත් දේවල් වලට බැඳිලා. ඒවා මම කරගෙන ඒවා මගේ කරගන්නවා. යමක් සාර නෑ කියලා අපි නිගමනය කරා නම් ඒක මම කරගන්න කැමතිත් නෑ මගේ කරගන්න කැමතිත් නෑ. ඒ දෙකෙන් අහක ඒවා. ඒක අත්හැරෙනවා. නොඇලී යනවා මිදී යනවා. අනේ යමක් අත්හැරී ගියාද නොඇලී ගියාද මිදී ගියාද බාණේ නිදහස් නිබ්බාණයි. වාණේ නිදහස් නිර්වාණයි. අන වදනේ නිර්වාණ නෙමෙයි ඔන්න තේරුම් ගත්තා නම් නිර්වාණ. දැන් නිර්වාණි තෝරාගත්තට පස්සේ අපිට දෙන්න වචන නැහැ. අන්නේ අවබෝධයකට අවබෝධයත් උඩින් නැගින එක තමයි නිබ්බාන කියන්නේ තේරුම් ගන්න ඕනේ. නමුත් මේක තෝරා ගන්න නිකන් බෑ මේකට වචනයක් දීලා වචනේ ආධාරය අරගෙන. ওই තුලින් ගැඹුරට විමසලා. විමසාගෙන යනකොට අවබෝධයක් එනවා. මෙන්න මේකට කියනවා ඔය වචනේ තුලින් හොයාගෙන යනකොට ලැබෙන අවබෝධය ලැබෙන ශ්‍රම කතාවක් නිසා. අවබෝධයට ආධාර නිසා අපි ඕක අරගන්නා නිර්වාණය කියන එක හොඳයි කියලා. ඉතින් අපි ඔහොම කිව්වම ඔක විග්‍රහ කරගන්න ඕනේ. අවබෝධ වෙනකම්. දැන් අවබෝධ වුණාට පස්සේ අපි දන්නේ මට අවබෝධ වුණා මොකද්ද? යම් අත්හැරීමක්, නොයල්මක්, මිදීම පිළිබඳ අවබෝධයක් ලැබුණා. දැන් මේ අවබෝධයේ වචන නෙවෙයි කියලා දැන් අපිට තේරෙනවා. අවබෝධයේ පද නෙවෙයි කියලා දැන් තේරෙනවා. පද වචන ඔකම අත්හැරියා. ඉක්ම ගියා. වචන පද ඉක්මෙව්වා. අනේ වචන පද ඉක්මවපු යමක් දකින්නවා. ඒක පෙන්වන්න මේ ලෝකේ අල්ලගන්නේම එකක්වත් නැහැ. අල්ලගන්න දෙකේ ඒක පෙන්වන්නත් බැහැ. අත්හැරීම. අල්ලගන්න දෙයින් පැවැත්ම පෙන්නිය හැකි. ඒක අසාරත්වය දැකලා අත්හැරින වෙලෙ මිදී ගියාම ලෝකේ කියන්නේ එකක් ඉන්නේ නැහැ ඒකට පෙන්වන්නේ උපමානයි. අන්න ලෝකෝත්තරයි. ලෝකේ ඊතර කිවි ලෝකේ ඊතරට උපමානයි. මේ ලෝකෙන් දැක ගන්න ඕනේ මේ தත්ති. ඔව් පුතඥ අතර කල්යාණ පුතඥ කියන කොටසක් ඉන්නවා. දැන් කල්යාණ පුත්‍ජන කියන වචනයෙන් පෙන්වන්නේ මේකයි. යම් කිසි ධර්මයක් තියෙනවා සත්‍ය ධර්මයක් සත්‍ය වශයෙන් ਉਹ අහලා තියෙනවා. අහලා තේරුම් ගත්ත එකේ අත්දැකීමටපත් වෙලා නැහැ. ਉਹ අහගත්තා. මේක හරිය කියන නිගමනය කරන්න පුළුවන් බවක් දන්නවා. ඒ නිගමනයේ ඉන්නවා. ඒ නිගමනයේ හිටියට ඔහුගෙන් අත්හැරීමක් නොයල්මක් මිදීමක් ඇති වෙලා නැහැ ඔහුට. අත්හැරීමක් නොයල්මක් මිදීමක් වුණා නම් අසීමිත බලාපොරොත්තු අත්හැරී යනවා. මේ අසීමිත බලාපොරොත්තු අත්හැරි ඇරි නොගිය. නමුත් එහෙම දහම් රටාවක් තියෙනවා කියලා දැනගත වචන වශයෙන් දැනගත කොටසක් ඉන්නවා. දැන් ඒගොල්ලන්ගේ වචන හොඳයි. නරක වචන නැහැ. ඒ කිව්වේ බොරුවක් නෙමෙයි. කේලම් පරිසරය බලාපොරොත්තු වැඩෙන්නෙත් නැහැ. හැබැයි ඔහු එතන පිහිටලා නැහැ. අන්න ඒකයි. අන්න කල්යාණ පුතඥගේ පුතඥ කියන්නේ පොතු ජනික. පොතු ජනිත කරනවා. පොතු ජනිකෝ. පොතු කියන්නේ පොතු වලට. ජනික කියන්නේ ජනිත කරනවා. දැන් මේක උපමාවක්. ඔය අදහස් ගන්න උපමාව තුන. දැන් අපි හිතමු ගහක තියෙනවා එලයක්, කොවුලක්. කොවුල වැඩ කරගන්න පුළුවන් එයා සීප පටියක්ම හරි මොනවා හරි ඉරා ගන්න ගන්න පුළුවන් පොඩි වැඩකට. ඔගේ පොත්තක් තියෙනවා. ඒ වගේ හයි හත්ති එකක් නෙවෙයි පොත්ත කියන්නේ. දැන් එලේ මෝරනවා. කෝල හැදෙනවා. පොත්ත දිර්ලා යනවා. පොත්ත එලේ වෙන්නේ. එලේ හදන්න පොතේ ආධාරයක් තියෙනවා. හැබැයි දිය පොත්ත කියලා ගන්නේ එලේ. එලේ මුල. පිට පොත්තක් තියෙනවා කුරුට්ටා. මේ පොත්ත කියන එක එන්නේ එන්නේ දිරනවා. වැලෙන වැටෙන පොත මෝරන්නේ. දැන් එලේ මෝර මෝර කෝල වෙනවා. ඒක වැඩ ඒක පවතිනවා වැලගත් දෙයකට. ඒක පෝෂණය වෙවි කෝල බවටපත් වෙනවා. පොත පෝෂණය වෙලා එලේ වෙන්නේත් නැහැ කෝල වෙන්නේත් නැහැ. පොත පිටින් සැකකරණේ තියාගෙන එලේට කෝලට ආධාර වෙනවා. හැබැයි පොත පොත තමයි. ඒකේ ස්වභාවය මොකද්ද? ගහ ලොකු වෙන ලොකු වෙන පොත දිරකලලා යන අලුත් පොතු වෙනවා ඒවා දිරකලලා වැටෙනවා. නෝ ගහ ලොකු වෙනවා කියන්නේ කෝල මහත් වෙනවා එළිය මහත් වෙනවා. නෝ ඒකට පිටින් තිබිච්ච පොත දිරකල වෙනවා. අලුතෙන් පොතක් එනවා. ඒකත් දිරකල වෙනවා. ඒක අල්ලා හිටින්නේ. මෙන්න පොතු වැනි දෙයක් ලෝකේ ජනිත කරනවාර කියනවා පොතු ජනිකයි. ආ වචනේ මාන කොච්චර වැදගත්ද? දැන් අපි මොනවද හදාගන්නේ? අනේ පොතු ජනික නම් මොනවද කරන්න කියලා බලන්න ඕනේ. අනේ උපමා පොත්. පොත හැදෙනවා. දිරකල වෙලා යනවා. පැවැත්මට වටිනාකමක් දෙන්නේ. ඒ වගේ මේ පෝතු ජනික පුද්ගලයෝ කාමයේ මුල් කරගෙන කාම අදහස් ඇති කරනවා. කාම හැඟීම් ඇති කරනවා. කාමයට අවශ්‍ය දේවල් රැස් කරනවා. ඒ තුල ඉන්නවා. කාම සුඛේ ඇලි ගලි වාසය කරනවා. ඒක තමයි එයාගේ ස්වභාවය. මේ කාමයට අවශ්‍ය දේවල් රැස් කරලා බලපුවාම ඒක අවුරුදු ගානක් ගිහිල්ලා බලනකොට ඒක දිලා ගිහිල්ලා. බලාගුණා කාමයට රැස් කරපු එක කාමයට පවතින්නේ නැහැ. හරි ලස්සනයි කියලා කාන්තාව සරණ පාව ගන්නවා. හරි ලස්සනයි කියලා කුමාරයෙක් වගේ කොල්ලා කියලා යනවා. අවුරුදු 10 15 ගිහින් බලනකොට දිල්ලා ගිහිල්ලා. අර ලස්සන කාන්තාව කියන එකත් ඉවරයි. ලස්සන කොල්ලා ඒකත් ඉවරයි. කුමාරයාත් නැහැ කුමාරීත් නැහැ. දැන් මහල්ලෙකුයි මහල්ලෙකුයි ළඟින් හම්බෙනවා. මොකද උනේ? අවස්ථාව දිල්ලා ගියා. ඉතින් දිල්ලා යන එකක් හොඳයි කියලා ගත්තා. අන්න පොතු ජනිකය. ඒක ජනිත කරගන්න, ලස්සන කරගන්න, සුන්දර කරගන්න, තොල් පාට කරලා, මූණ පාට කරලා, මිපියෙදු දාලා, ඔළුව පීලා එක එක විදිහ හදාගෙන ලස්සන කෙනෙක් හදන්න හදනවා. බැරි දෙයක් කරන්න හිතුවා ඇවිදලා ගියා. වටිනවා කියලා හිතාගත්ත පොත්ව ආයක. අනේ ජනිත කරගන්නේ. දැන් මේක තමයි ලෝකයා බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ බලාපොරොත්තුෙන් එහාට හිතන ගියේ ලෝක සත්‍යයර කියන පෝතු ජනික වේවා පුතත්ජනි. පෘථුවියේ දේවල් අල්ලාගත් කියන අපිට තියෙනවා. දැන් පෘතු කියන වචෙන් දෙන්නේ ඒකයි. පොතු වෙච්ච එක තමයි පෘථුවිය කියන්නේ. පෘථුවිය කියන වචනේ හැදෙන්නේ ඒකයි. පෘථුවියට සතු දේවල් ජනිත කරනවා. පෘථුවිය කියන වචනේ හැදෙන්න හේතුව පොතු වෙලා යන දේවල් තමයි පෘථුවියදී. ඒ ගැඹුරට යනකොට හම්බෙන්නේ නැහැ. පෘථුවියක් හටගත් ආකාරය දකිනවා. පහ ඍතුවිය පොතුවිය. පොතු කියන එකේ තව හැටෙනවා. පොතු වෙනවා කියන්නේ මොකද්ද? පහ ඍතු වෙනවා නම් පස්වෙනි එක එකින් එකට එකින් එකට පරිවර්තනයේ පරිවර්තනයේ යනවා අන්න එතෙන්ටපත් වෙනවා කියනවා පහ ඍතු වෙන තැනටපත් වුණා හැව පෘථිවි தත්ත්වයටපත් වුණා. දැන් එන හැටි බලන්න ඕනේ. මේ ලෝකය හැදෙනකොට ඉස්සෙල්ලාම ආවෙත් එහෙමයි. ඉස්සෙල්ලාම පෘථිවිය හොයාගෙන නෙමෙයි ආවේ. දැන් ඉස්සෙල්ලා මේ ලෝක සත්‍යය. එනකොට තිබුණා බලන්න පුළුවන් ඇහැ. ආවර්ජනය කරනකොට පේනවා. දැන් මෙහෙ මෙහෙකින් තමයි ඉස්සෙල්ලා මේ ලෝකෙට ආදිකල්පික බ්‍රහ්මකල්පික මිනිස්සු ආවේ. ඉස්සෙල්ලාම හැඟීමක් ඇති වුණා. හැඟීම මුල් කරගෙන ඊළඟ අවස්ථාව ලෝකේ ජනිත වුණා. ලෝකයක ආරම්භය. නෑ ඇස ඇස කියනකොට දැන් ඉස්සෙල්ලාම හම්බුනේ ඇස් දෙකක් හම්බුණා කියන්නේ වචනේ ගන්නකොට මේ දෑසක් කියන වචනෙන් ගත්තෙත් අපි හැම පැත්තක්ම බලනකොට ආධාරකයක් ගන්නවා. දැන් මේක තමයි මේ ගති ලක්ෂණේ. විශේෂ ගති ලක්ෂණ තියෙනවා. දැන් විශේෂ දෙයක් හොයාගන්න පරිශ්‍රණයක් කරගෙන යන වෙලාවට කරන දෙයක්. දැන් අපි මෙහෙම දකිමුකෝ. අපිට දැන් සාමාන්‍ය ලෝකයාගේ සිටිත මොනවා හරි හොයන්න යන්න වටිනා දෙයක්. දැන් හොයන්න යනකොට කවුරුන් අහවදී හැටිනවා. තනිය යන්න බෑ. වරක බයන්න. කවුරු හරි එල්ල ගන්නවා. තව කෙනෙක් අර ගහගෙන යන්න ඕනේ. පාළුවටත් එකලා සම්බන්ධ කරගන්නවා හොයන්න යනකොට තව කෙනෙක්. ඒතර අහනවා ඔය ගැන දන්නේ අහවල් එකන. දැන් ඒකත් පරිේශන කොට වැටෙනවා. දැන් එයා යන්න දැන් යන්න යන්න. කතා කරලා ඉන්න යම්. තනිය යන්න බෑ. අනේ කම්මැලිවට තව කෙනෙක් ගන්නවා. අන්න දෙන්නේගේ සම්බන්ධයක් ඇති කරගන්නවා පරිේශණය කරන්න යන්නයි පරිේශණ තව සිතේ ශ්‍රවණය කරන්න යන්නයි දැන් ගත්තට පස්සේ මොකද කරන්නේ ඒකට ආස්වාද විඳින අවස්ථාවට ගත්තාම ළඟම ඉන්න කෙනෙක් ඉන්නා නම් ඒකට එකතු කරගන්න දැන් පරිශ්‍රණය කරන්න ගියාම හොයන්න ගියාට වඩා ඒක වෙනස් වෙලා පරිශ්‍රණය කරන්න යන්නේ ලං කරගත්තා නෙවෙයි ටික සාමාන්‍ය ඇතක ඉන්න අය හැබැයි භුක්ති විඳිනකොට නම් ළඟම ඉන්න කෙනෙක් කියලා භුක්ති විඳ කැමති. පළවෙනි භුක්තිය. ඊට පස්සේ මොකද කරන්නේ? තවත් ඊට වඩා භුක්තිය බලවත් වෙනකොට. ඒ තව එකෙක් ගත්තම තවන්ගේ දෙන්න වෙනවා. භුක්තිය රස වැඩි වෙන්න වැඩි වෙන්න තමන් තනියෙන් කන්න හිතනවා. තනියෙන් භුක්තිය ගන්න ඕන. ආස්වාද අරගෙන අරගෙන ගිහිල්ලා ඉතින් ලං කරගත්ත එකනත් එකලා භුක්තිය. දැන් ගෙදර ගන්නකොට කෑමක් කන්න හැතිලා හිටන් භාර්යාව මට ඉන්නේ එකම හිතවතී එච්චරයි කියලා භාර්යාවත් එක්කලා කන්නේ කියලා කනකොට ඊටතර රහ එකක් අහුණා තියෙන භාර්යාවට හොරෙන් මිනිහ කනවා. එයාලා හොරෙන් කනවා ඒක. දැන් යනකොට හම්බ වෙනවා මොනවා සසරම කෑමක්. ඒක ටිකයි තියෙන්නේ. දැන් කෑමට බොහෝම කෑදරයි. වටේට වෙලා භාර්යාව පේන්නේ කොහොමද ස්වාමි පුරුෂයා පේන්නේ. මොන හිතුවා ගියා තම්ම තනිය කනත් ඒකට දාත තනිය කෑවලා බැලුවා. දැන් මේ අන්න ඊළඟට වයින්නවා ඊටතර ආහාරයක් හම්බුන කොහොමද දෙන්නේ? මේ ලෝක සත්වයාගේ රසාස්වාදයේ විදින කතාව. දර්ශනීයෙන් පරිශීලනය කරන කාලයක් තියෙනවා ශ්‍රවණයෙන් පරිශීලනය කරන කාලයක් තියෙනවා. ඒ ගති ලක්ෂණ දෙක ආකාරයි. ඊට පස්සේ පළවෙනි අවස්ථාව ලැබෙනකොට ලං වෙච්ච කෙනෙක් කියලා ගන්න කැමති. ඊට පස්සේ තනිකර ආත්මාර්ථකාමී ඉන්න ඉන්න වැඩි වෙලා ආත්මලාභයේ වැඩි වෙන්න වැඩි වෙන්න මට තනියම ඕන කෙනෙකුට වහිනවා. ළඟ ළඟ ඇසුරට දෙන අවස්ථාවක් තියෙනවා. ඒ ආස්වාද මට අඩු වෙලා යනකොට. ඒ ආස්වාදයේ කියන්නේ වැඩිම කුෂ්ණාව කියන්නේ තෘෂ්ණාව කියන එක තණ්හා උපාදාන වලට ඉන්නේ ඒකේ. උපාදාන කියන මට්ටමට එනකොට බැඳෙනවා වැඩි. තණ්හා කියන මට්ටම මූලික අවස්ථාව. අනේ ස්පර්ශ කරන අවස්ථාවක් එනවා මුලදී. වේදනා කියන අවස්ථාවට එනවා. තණ්හා කියන අවස්ථාවට එනවා. දැන් එන්නේ ඒ කියේ වෙනවා. ඒකයි වෙන්නේ. එහෙනම් දර්ශනීය තියෙන බලාපොරොත්තු වෙන නිසා මොකද කරන්නේ? පරිශීලනය කරන්න යනකොට දෙන්නේ එක එකතු වෙලා යන ගති ලක්ෂණ තමයි S දෙකක් එන්නේ. එක ඇහෙනු බලන්න පුළුවන්. එහෙනම් දෙකක් විහිදන්න හේතුවක් එන්නේ. ශ්‍රවණය කළ පරිශීලනය කරනකොටත් එහෙගිනු කරන්න පුළුවන් නමුත් තව හවුලා කරගත්ත ගති ලක්ෂණයට කන් දෙකක් එනවා. ඊට පස්සේ ආග්‍රහණ අවස්ථාව ආස්වාද අවස්ථාවට තියෙන්නේ ගන්ධ රස පොට්ටබ්බ. ගන්ධේ ආස්වාදයේ ලං වෙච්ච එක. නෑ ළඟම ඉන්න දෙන්නා වගේ නාස් පුළු දෙකකින් අරගෙන එක නා ගන්නවා. එකාවැනි දෙන්නේ. නාහේ පුරු දෙක වෙනම දැස් දෙක කන් දෙක ඈතින් ඇති වෙන ඉන්ද්‍රිය අවශ්‍ය වෙනවා. නාස් පුරු දෙකක් ඉදලා තියෙනවා. ඒක නාහේ අතුලින් සම්බන්ධයි. අන්න තව ලං කරගත් එකක් රසයට. දැන් ආග්‍රාණයට. අන්න ආග්‍රාණය කියන්නේ ආස්වාදයේ මූලික අවස්ථාව. තව ආත්මාර්ථකාමීත්වය වැඩි වෙන ආසාවට. ඊට පස්සේ දෙන්න කරලා තියෙන රසයට තනි දිවක් ගන්නවා. ඊට පස්සේ ඊටතර ආස්වාදය ගත්තාම කය තනිකර තනියි. අන්න එකින් එකට එකින් එකට ඒකීය වෙවි එන හැටි. ඒ අනුවම හැවිට ඉන්ද්‍රියම් පිහිටන්නේ. ඔව් සියලු සත්‍යයන්ට ඉන්ද්‍රියම් පිහිටන්නේ කොහොමද? අය කවුරුවත් ඇහුවොත් ඇස් දෙකක් පිහිටන්නේ නැහැ, කන් දෙකක් පිහිටන්නේ නැහැ ඇහුවොත් එහෙම. නේද? ඒකට උත්තරයක් නැහැ කියන්නේ. නාහය පිහිටන්නේ අය ඔය විදිහට. හැම සතුටම කොහොමද යන්නේ? ඔව් වදන අන් එක කියන්නේ ඒක හොයාගෙන යන්නේ. දැන් බල්ලෙක් බැලුවත්, හරකෙක් බැලුවත්, ඌරෙක් බැලුවත්, බූරුවෙක් බැලුවත්, නුඹුසේ බලලෙක් බැලුවා, කවුරු බැලුවා. ඇස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, නාහි හිල් දෙක ලඟ වෙලා තියෙනවා, එක කටක් තියෙනවා, එකක් තියෙනවා. කතාව කොච්චර ලොකු වුණත් තියෙනවා, කොච්චර තිරිසන් වුණා, කොච්චර මනුස්ස වුණා. සත්ව ශරීරය පිළිලා තියෙන කතාවට. ලෞකික වශයෙන් කියන්නේ ඔව්. වැඩියෙන් බලලා වැඩියෙන් අහලා ඔව්. අලුතෙන් කතා කරන්න කියනවා. කියලා ඉතින් එහෙම කියනවා. මේ අපි ඒකට හදාගත්ත වචනයක් මිසක් ඒකේ එහෙම ඉදින්න අපිට දුන්න කෙනෙක් නැහැ. මේ හදලා තියෙන්නේ අපේම ගති ලක්ෂණේ. මේ කය හදලා තියෙන්නේ කවුරුවත්වත් කාගවත් උපදේශක් නෙමෙයි. මේ අපේම පිළිහිටපු ගති ලක්ෂණේ තමයි කය නිර්මාණය. වැඩියෙන් අහන්න, වැඩියෙන් බලන්න, අඩුවෙන් කතා කරන්න කියන එක අපේ විද්‍යානු නැහ අපේ තියෙන මේ අපි මේ කියන්නේ පඬිත වදන. පරිවදන. මේ පරිවදන් වලින් අපේ කය හැදෙන්නේ. මේ කය හැදෙන්නේ අපේ තියෙන තෘෂ්ණාවේ. මේ තණ්හාව තමයි මේක මුල් වෙන්නේ. අන්න ඒක අපිට නැගෙන දෙයක්. මේ උතරින්ම දැක ගන්න ඕනේ මේකේ මුල. හැදෙන ආකාරය. ඔය දවතින් ආපහු යන්නේ තර විදිහටමයි. ඔව්. දැන් කායට වහින්න වහින්න පල්ලේ කාමයන්ට වහින්න වහින්න නොතේරෙන පැත්ත. ඒ කියන්නේ ඒකට වැටෙන්නේ කාම පැත්ත. ඒ විඳින පැත්ත මිසක් යථාර්ථයේ දකින්න පැත්ත නෙමෙයි. ඒතකොට ඒ නිසා කාම ඒවා පහත්. ගතියෙම පහත්. පහත් ගතිය පහතර පිහිටනවා. ඒ නිසා තමයි කාම පැත්ත පහත පිහිටන්නේ. ඉන්ද්‍රියන් වශයෙන් පහත. ඒ ඒ මට්ටම තමයි යන්න පහ ආශ්‍රය කරපු පහ ආශ්‍රය කරපු තැන. පහ පස්වෙනි එක ඇතුළට ආගෙන පහ ආශ්‍රේයට ආවා. අන්න පහකින් හදාගත්ත ඒක. මේ පහකින් අටවගත්තා වූ යමක් තියනවා නම් යම් තැනක පහකින් අටවගත්තා වූ තැන වූයේ කොතෙන්ද? පහ අටවිය පටවිය. පහකින් අටවගත්තේ තියෙන්නේ පටවිය. අනේ පටවිය හැදෙන්න හේතුව. පස්වෙනි ස්පර්ශ ආයතනයේට අටවගත්තේ යමක් තියනවා නම් ඒක පටවිය. පටවිය කියන එක තමයි පෘථිවි කියලා සාවචනෙන් කිව්වෙත් ඒ අර්ථයමයි එන්නේ. පහකට පරිවර්තනය වුණා. පහ ඍතු වුණා. පහකින් ඍතු වුණ දේ පෘථිවි. පහකින් අටවාගත්ත දේ පඨවි. ඒකමයි අර්ථය. මේ පස්වෙනි එකට වගේ තමයි පඨවි පහල කරගත්තේ. ලෝක සත්‍යය තමයි ගති ලක්ෂණය පස්වෙනි එකට වගත්තා. ඒක තමයි පහස. පහ ආශ්‍රය කළා. පහතර බැස්සා. ඔව් දැන් සුවේ කියන කාම සුවේ කියන එක අන්ධ කරන එකක්. කාමයේ අන්දයි කියලා පෙන්වන්නේ ඒ ධර්ම ස්වභාවය. දැන් එතකොට මේ සුවේ නිසා අන්ධ වෙන තැනටපත් වෙච්ච වර්ගයට කියනවා සුව අන්ධ සුවඳ. අන්න ආග්‍රාණී රසාස්වාදී කාම රසාස්වාදීන් පටන් ගත්ත පළවෙනි තැන. කාම සුවේ පළවෙනි පටන් ගන්න තමයි නාහෙන් ගන්න. එයින් ලබන්නා වූ කාම සුවේ නිසා අන්ධ වෙනවා. අන්න අර පිනිපිනි ජීවිතය ඇහි තිබිච්ච දිවස දිවකන් නැති වෙලා යනවා. ඒ අවස්ථාව ඉක්ම ගියා. ලෝකේ දකින්න අහන්න පුළුවන් ශක්තිය මානසිකත්වයේ නැති වෙලා ගියා. අන්න එතකොට හරි මොකද ගෑවිලා අඳ වෙච්ච නිසා ගා අඳ ගඳ වුණා. සුවයෙන් අඳ වෙච්ච නිසා සුවාඳ සුවඳ වුණා. අන්න අන්ධතාවයට වත්විච්ච පළවෙනි තැන. සුවඳ දැක්කහම ඊළඟ අවස්ථාව ගන්න තමයි දිවෙන් අරගත්තේ. එතකොට සිද්ධ වුණේ මොකද්ද? ගමන නතර වුණා යන්නත් බැහැ. ඇලුනා තව ටිකක්. රස්ස වුණා. රස්සයි කියන්නේ දීර්ඝ නැහැ රස්සයි. රස්ස වුණාම රස ඉරාකාව. පහ ඇසුරට වැටුණාට පස්සේ පහේ ආශ්‍රයයට වැටුණා. පොළොවෙන් ඉවත් වෙන්න බැරුව ගියා. පෘථිවිය සම්බන්ධ හතර සම්බාරපත් වුණා. දැන් ආපහු යන්නෙත් යනවා නම් ඔය ක්‍රමයටම යන්න වෙනවා. පෘථිවියෙන් අල්ලාගත්තු දේවල් පිළිබඳ ලෝභය තියෙනකම් මේක ඉක්මවල ගන්න දෙව්ලොවට යන්න බෑ ආපහු. අන්න යන්න බැරි වෙන්නේ නැහැ. එකින් එකට ඉවත් වෙන්න යන්න විදියක් නැහැ. එයා පෘථිවිගත සත්වයක් වශයෙන්ම ඉන්නවා. අනේ මන් නම් දෙවියෙක්ම වෙන්න ඕන කිව්වත් හරියන්නේ නැහැ. පෘථිවියට ආශ්‍රය කරන්න ආව දෙයට. ආසාවෙන් ඇවිල්ලා ඉන්නවා නම්. දීපල වලට ඇවිල්ලා ඉන්නවා නම්. ඉඩ කඩන් වලට ඇවිල්ලා ඉන්නවා නම්. මේවා මගේ මගේ කිය ඉන්නවා නම්. ඒ පුද්ගලයාට කිසිම දවසක දේව දේව කියන තත්ත්වෙට යන්න බෑ. ගති ලක්ෂණ තියෙන්නේ පහ ආශ්‍රය කරන දෙන. නම් පළවි ආශ්‍රය. පෘථිවි ආශ්‍රය හත්යකින් ඉක්ම යන්න බෑ. ඒක තමයි ඊළඟ සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අවස්ථාව වෙනකොට මේ මානසිකත්වයේ ගොඩ නැගිච්ච වෙලාවෙදී යම් කිසි කෙනෙක් මලොත් එහෙම. ඒ මානසිකත්වයේ තුලින් ගන්න පුළුවන් දෙන්න කිරීම. ඔව් දැන් අපි හිතමුකෝ බැලුමට වාතය පුරවගෙන තිබුණාට පස්සේ බැලුම ඒ වාතය පුරවලා හිර කරලා තින්නලා කතා හිටියොත් බැලුම උඩ යනවා. බැලුමේ නෙමෙයි මේ ශක්තිය තිබෙන්නේ වාතයේ බල බලය නිසා යවයි යන්නේ. හැබැයි හුලම් පුරවා තියෙන වෙලාවක අපහැරියෝ. ඒ බැලුමේ හුලම් පොළුවා තියෙන එක නතර වෙලා හිටන් ගියාට පස්සේ බිම වැටෙනවා. ඒක යවන්න බෑ. එහෙනම් ඒ වගේ මේ මානසිකත්වයට අර කියන්නේ හරිය මේ කය බැලුම නා. හුලම් පොළුවා ගත ඇතුළේ ඇතුළේ තියෙන හුලක වාගේ තමයි මානසිකත්වය. දැන් මානසිකත්වයේ අලෝභ ආදේශ අමෝහ කියන මේකට වැටෙනවා. ඒ වගේ ඒකට ඒක ලැබෙන එකට වැටෙනවා. දාන දෙන විලාක මානසිකත්වය. ඒලක් ලෝකේ අල්ලගන්න බලාපොරොත්තු නැහැ පරිත්‍යාග හිත තියෙන්නේ. අල්ලගන්න හිත ඉතින් දිනේ. අන්නේ මානසිකත්වයේ තියෙන ළඟ අර බැලුමට සෑහළු හුලම් පුරෝප වෙලාවා වගේ. ඒලාට මොකද වෙන්නේ? කය උඩ හතලා යනවා. අන්න එතකොට ඒක දෙව්ලොවට හේතු වෙනවා. අර පහස තියෙන වෙලාවේ නෙමෙයි. පහ ඇතුළු කරන වෙලාව කියන්නේ ඒව දාන දෙන්න වෙලාව නෙමෙයි අනික් වෙලාවක අදහසක් ආවෝ. ලෝකෙ හොඳයි කිය. දේපොළ ඉඩ කරන් වල ඇලෙන. ඒ හිතාවොත් එහෙම ඒ වෙලාවේදී මලොත් එහෙම ඒකෙන් මම හිතා කියන්න බෑ. අරවා తాවකාලික නිසා තමයි తాවකාලික ඒවල හිමි කාලයක් තිබිලා ඒ ශක්තිය කියනවා මම ආපහු එන්නේ. සුද්ධ ඇතුව මත් ඇල්ල දාලා තිබුණා නම් මෙයා පහු වෙන්නේ නැහැ. ඒ තමයි ආර්යෝ. දැන් ඔය මේ පානේ කරන අර්ථයක් අපි ළඟ තියෙනවා ප්‍රාණීන් කියනවා ඒකට. පානේ කරන නිසා පාණීන් කියන්නේ. යම් කෙනෙකුට. එතකොට පානීය කරන හිතක් තියෙනවා. ඒ කියන්නේ රසාස්වාද ගන්න හිතක් තියෙනවා. අල්ලා ගන්න හිතක් නැහැ. අත්දැකලා රසාස්වාද ගන්නවා. අන පාණී ගතිය කියන්නේ අන්නේ ගතිය, පින් ගතිය. පිනවන ගතිය. හ්ම්. ඒතර ඒ පහස පහස ලබන්නාව පැත්තට එයා නැමිලා ඉන්නවා. ප්‍රියභාවයට නැමිනවා. පිනා යනවා. කිව්වේ ඒකයි. ප්‍රියභාවයේ න්‍යාය ධර්මයක් තියෙනවා. ඒකට කියනවා පින. ඒතර මොනවද ප්‍රිය කරන්නේ? ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ යම් තැනක තියෙනවනම් ප්‍රිය කරන් ටිකක් එන හැදින්නේ. යම් තැනක ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ අතුරු දහන් වුණා නම් වෙන් වුණා නම් අප්‍රිය කරන එකක් හිතර නැතුව යනවා. අර ප්‍රිය කරන න්‍යායෙන්නේ පින හැදෙන්නේ අන්න එතෙන්. පහත් වෙන වූ ගති ලක්ෂණයක් තියෙනවා ලෝභ දේශ මොහය පහත් ධර්ම. පහත් වෙන වූ නිසා පව් කිව්වා. ඔය පින් පව් කියන දෙක ලෝකෙට. ප්‍රිය දෙන හොයන තාකල් පින් වල ඉන්නවා. මේ ලෝකේ නම් ප්‍රියතන තියෙන්නේ ලෝකේ අත්හැරපු කෙනා ලෝකෝත්තර වෙච්ච කෙනාට ප්‍රියතනක් නේ ලෝකේ නැහැ හොයාගන්න. එසේ ප්‍රියතනකට ඉන්න ආව මානසිකත්වෙ නැහැ. පින්වල මානසිකත්වෙ නැහැ. පුඤ්ඤපාව පහිනස්ස කිව්වල අරියතුන් වහන්සේට. පින්පාව පහ කළපු කෙනා. මේකලදී ඒක යථාර්ථයෙන්ම අර ඒ කාලේ මේ අර පෙන්නුවේ ධර්මයේ තුලින් පෙන්න අදහස් මුල් කරගෙන පටන්ගෙන ඊට පස්සේ මේ සුන්දර ලෝකයේ පැත්තක් නෑ ඇල්ලුවේ. දැන් මේ මහායාන ධර්මයේදී ඔය ඉන්නේ. ඉබත මේ වලපොත කියන එක වැටෙන්නේ ඒකට. ඉතින් ඒකෙදි පෙන්නා තින්නේ හැමිලියේ මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ දැන්ට ඉන්න කෙනෙක් කියන්නේ කිවෙන්නන්නේ. බෝධිසත්වරු ඒ වගේම බුදවරු පිරිනුවම් පාලා හිටන් කියලා කියන්නේ නැති වුණා නෙමෙයි. සදාසනික පැවැත්මකටපත් වුණා. ඒගොල්ලන්ගේ නිගමනය ඒකයි. මේ අනන්ත විශ්වයේ ඈත ගිහිල්ලා මිනිස් සම්බන්ධෙට නැති බොහෝ සියලු ආකාරයෙන් සුඛයෙන් පූර්ණ වුණා. මේ ලෝකයේ විශ්වයට කියලා සම්බන්ධ වෙලා නවතිනවා කියනවා මේ දියමන්ති වැනි චෛත්‍යවලු ඉන්නේ. කිසිම දෙයකින් අඩුපාඩුවක් නැහැ. අර ලෝතරා බුදුවරුන්ගේ ඊළඟ අවස්ථාව පිරිනවම් පානවා කියලා අපි මේ තේරවාදී ධර්මයේ පිරිනවම් පානවාකට ඒගොල්ලෝ කියන්නේ එහෙම එකක් නෙවෙයි වෙන්නේ. සදාතනිකත්වයටපත් වෙනවා. ඒගොල්ලෝ එහෙම නිගමනය කරලා තියෙනවා. දැන් ඒක පුණ්ඩරීක සූත්‍රය කියන එකේ හුඟක් විග්‍රහ වෙන්නේ එහෙම. මේ ඒකෙදි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඔය කියන්නාව සත්‍යයටපත් කරගන්න ඒගොල්ලෝ එහෙනම් ආධාර දෙනවා. ඒගොල්ලෝ කියන පුණ්ඩලීක සූත්‍රයේ හත් ගායනා කරනකොට ඊය අනන්ත ඈත විශ්වයේ ඉන්න පිරිනම් පාව බුදුවරු පිරිනම් පාව නෙමෙයි කියන්නේ හදාතනිකත්වයට පත්වෙච්ච හදාතනික සුභේට පත්වෙච්ච බුදුවරු ඒ චෛත්‍ය පිටින් එනවලු. ඒතර විශාල ආලෝකයක් එනවලු. ඇදිලා හිටන් ඒ වනහල යනවලු. ඒ සූත්‍රය එතන වටිනවා කියලා. ඉතින් මේ වගේ අදහස් තියෙනවා මේ මහායාන සූත්‍රයේ නිවන පිළිබඳව. අපි වෙන නිවන නෙමෙයි ඒගොල්ලෝ ගණන් ගන්නේ. සදාතනික පැවැත්මක්. කිසි දවසක දුකකටපත් වෙන්නේ නැති සදාතනික පැවැත්මක් කියන්නේ. මේක තමයි ඒගොල්ලන්ගේ අන්තිම කෙලවර. පිරිනුවම් පාපු බුදුවරු පිළිබඳව තේරවාදී ධර්මයේ පිළිගන්නේ ඒගොල්ලෝ කැමති නැහැ. ධර්ම න්‍යායන්ට එකඟද කියලා බලනකොට න්‍යායට ඒක එකඟ නැති බව පේනවා. ඔය මෙහෙමයි පෙනෙන දේවල් නෙමෙයි තියෙන්නේ හිත බැඳෙන දේවල්. දැන් පෙනෙන දේවල් කොච්චර තිබුණත් අපිට ප්‍රශ්නයක් නෙමෙයි. අපි මේ සසර ගමනට බැඳෙන්නේ අපි ප්‍රියමනාප හිත බැඳිච්ච දේවල් වලින්. යම් දෙයක් කෙරෙහි හිත බැඳෙන්නේ නැත්නම් අපිට ගොඩ නැගින්නේ මානසිකත්වය මතු භවයේද. පිනීම නතර වෙන්නේ පෙනෙන දේවල් පිළිබඳව දැක්කට ඇති ප්‍රශ්නෙකුත් නෑ. අරිහත් ඵලයට පත් වෙලා ඉන්න මහරහතන් වහන්සේලා සහ බුදුරජාණන් වහන්සේලා දකින්න අහනවා. ඇහිම තියෙනවා. දැකීමක් තියෙනවා. අහන දකින අවස්ථාවක් තියෙනවා. අහන බලන අවස්ථාවක් තියෙනවා. කතා කරන අවස්ථාවක් තියෙනවා. ක්‍රියාත්මක වෙන අවස්ථාවක් තියෙනවා. ඒ කොච්චර තිබුණත් ඒවා මතු භාවයකට යන ගොඩනගෙන සංකාර ගොඩනගෙන ඒවා නෙමෙයි. යමක් යමක් එහි චන්දරාගයෙන් බැඳුනා නම් මෙන්න මේ චන්දරාගය තමයි උපාදානය කියන්නේ. උපාදානියවත් උපාදානපත්තියෙන් භාව වෙනවා භාවපත්තියෙන් ජාති වෙනවා ජාතිපත්තියෙන් ජරා මරණ ශෝක පරිදේ දුක් දොමනස් උපායාසෙන් වැටෙනවා මේකයි කාරණය. ඉතින් දකින්නේ දකින්නේම අනිත්‍යයි කියලා අපිට මෙනෙහි කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ දකින්නේම අපිට වදයක් නා. අපිට දින වැඩක් කරන්න. ඒකේ උපාදානියවත් ඒකේ චන්දරාගය හටගන්නේ යවකින්ද? අන්න ඒක අසාරත්වයේ දැකලා චන්දරාගය දුරු කරගන්න. දකින්න එක නොබලා ඉන්න එක නෙමෙයි මේ කියන්නේ. යාදා පින්නන සමහත් තැන්වල පින්නන පේන එක බලන් ඉපා. දකින්න එක ඒ පිළිබඳ අනිත්‍ය අනිත්‍ය කියලා අත විහි කරන්න ඉවත් කරන්න හිතෙන් අහක් කරන්න දකින්න එකම අහක් කරවන්න හදනවා බුද්ධහම කියන්නේ එහෙම එකක් නෙවෙයි දකින්න එක යථාර්ථය දැකලා ඒක අල්ලගන්න හරයක් නැහැ කියලා දකින්න කොච්චර දැකලා ඊට පස්සේ කමක් දකින්න එක වලක්වන්න ඕනේ කවුද වලක්වලා තියෙන්නේ දකින්න එක වලක්වන්න බෑ දකින්නකොට යම් කිසි කෙනෙකුට චන්දරාගයක් ඇති වෙනවා නම් උපාදානයක් ඇති වෙනවා නම් දැකේ නැතුවම නම් එයාට උපාදානයේ මිදීමක් වෙන්නේ. එහෙනම් එහෙමනම් අපි බුදුදහම අද වෙන සුපත් වේවා. අද වෙනකොට කවුරුන් නිවන් දැකලා ඉන්න බෑ. මොකද පිරිනුවන් පාන අන්තිම මොහොතේ නම් ওই රහතන් වහන්සේලා කියනවා දැක්කා. දැකේ වයින් නැහැ සුපත්. දැන් දැකව පළියට ලෝකේ යල්ලනවා වෙන්නේ නැහැ. ඇහුණු පළියට, අහපු පළියට, දැකපු පළියට, බලව පළියට. උපාදානිය ගොඩ නැගින්නේ නැහැ. යකපු දේ ගැන අහපු දේ ගැන චන්දරාගයක් තිබුණා නම් අන්න ඒකේ උපාදානයක් ගොඩ නැගෙනවා. නමුත් අද පෙන්වන්නේ දකින්න දේවල් ඔක්කොම අනිත්‍ය අනිත්‍ය කියලා අයින් කරන්න භාවනා කියලා දෙනවා. දකින්න දකින්න හැම එකක්ම අනිත්‍ය කියලා අයින් කරන්න. දැන් දකින්නේව අතර අපි අකමැතිව නැද්ද කැමැතිව නැද්ද දෙකම තියෙනවා නේද? එතකොට යන් අපි අකමැති දෙයක් තියෙනවා. කැමැති දෙයක් තියෙනවා. දැන් කැමැති දේ අයින් කරගන්න බලාපොරොත්තුවක් තිබුණා කියන්නේ ඔක නිවන් දකින්න. දැන් අකමැති දේ අල්ලගෙන තියෙනවා. අකමැති දේ කොහොමද අපි අල්ලගන්නේ නැහැ. දැන් බල්ලෙක් වෙන්න කැමැති දහනවා. කවුරු අකමැති වෙයි? ඌරෙක් වෙන්න කැමැතිද? පොඩ්ඩක්වත් කැමති දැහුවොත් 100%ක්ම අකමැති. ඔයාලා හද දෙනා හිතා. සිරිසෙනෙක් වෙන්න කවදාවත් කැමති. පරිසෙනෙක් වෙන්න කැමති දැහුවොත් අපාය යන්න කැමතිද ඇහුවොත්? කොයි වෙලාවකත් උත්තරයක් දෙන්නේ නැහැ කැමතියි කියන වැට. පොඩ්ඩක් අත උත්තරේ නුදුනක් හිත ඇතුළේ කැමැත්තක් තියනවාද ඇහුවොත්? ඔව් කියන්න. ඔය බල්ලෙක් ඉන්න මං කැමති නැහැ කිව්වට එයා බල්ලෙක් ඉන්න හිත ඇතුළේ පොඩ්ඩක් කැමතිව තියෙනවා. අවංකවම අපිට කියන්න බෑ නෑ හිත ඇතුළේ නැහැ නේ කැමැත්ත. බල්ලෙක් වෙන්න. හරකෙක් වෙන්න. එහෙනම් වෙන්නේ බල්ලෙක් වෙන්න හරකෙක් වෙන්න කැමති නැති මිනිසෙක් මේ ඉඳලා මැරලා යන බල්ලෙක් වෙන හරකෙක් වෙනවා. දැන් කැමැති නැති වුණාට බේරෙන්න පුළුවන් වුණා. දැන් බල්ලේ දැක්කහම සමහරට ඒ පදේ අයින් කළා. බල්ලෙක් වෙන්න කැමැති නැහැ. නමුත් බල්ලෙක් වෙනවා. හරකෙක් වෙන්න කැමැති නැහැ. නමුත් හරකෙක් වෙනවා. දෙවියෙක් වෙන්න කැමැති. නමුත් දෙවියෙක් වෙන්නේ නැහැ. බ්‍රාහ්මණයෙක් වෙන්න කැමැති. නමුත් බ්‍රාහ්මණයෙක් වෙන්නේ නැහැ. මිනිසෙක් වෙන්න කැමැති. ඒ මිනිසෙක් වෙන්නේ බල්ලෙක් වෙන්න කැමැති බල්ලෙක් වෙලා යනවා. අකමැතිලා දින හරකේනේ අකමැතිලා දිදී හරකෙක් වෙලා යනවා. එහෙනම් මේ කැමැත්ත අකමැත්ත අපිට කොච්චර පිළිසරණද? අපිට ඒක පිළිසරණක් ලැබිලා නැහැ නේද? උතර බලනකොට. කැමැත්ත නිසා නම් අපි යන්නේ අකමැත්ත නිසා නම් නොයන්නේ. එහෙම රටාවක් නම් තියෙන්නේ. අද හතරපාගත වෙන කිසිම සත්‍යයේ ලෝකේ ඇති වෙන විදිහක් නැහැ. මොකද හතරපාගත වෙන කිසිම සත්‍යයක කැමැත්ත පොඩ්ඩක්වත් තිබිලා නැහැ. කැමැති නැති නිසා යන්නේ නැත්නම් ඉතින් එහෙමනම් නිගමනය කරේ කැමැති නිසා නම් යන්නේ. අද ඔක්කොම ස්වර්ගවල ලොකු අය ඉන්නවා මිස කිසිම කෙනෙක් හතර පහ උපදින්න විදියක් අපි දකින්න ඕන පැත්තක් තියෙනවා. කැමැත්තක් තියෙනවා මේ අවශ්‍ය දෙයක්. උපදින්න හේතු වෙනවා කැමැත්තක්. තණ්හාව මේ උපතට හේතුවා කියලා පේන එකක් තියෙනවා. කැමැත්තක් යම් තැනක තියෙනවනම් එතනත් ඡන්දයක් තණ්හාවක් ඇදෙන්න බොහොම ඉඩ තියෙනවා. නේ අකමැති කියපුවාම අකමැත්තෙන් මිදෙන්න පුළුවන් තැනක් තියෙනවා. අකමැත්තෙන් මිදෙන්න බැරි තැනකුත් තියෙනවා. යම් කෙනෙක් ඵලයට කොච්චර කැමති වුණත් අකමැති වුණත් ඒ කැමැත්ත අකමැත්ත අසරණයි. ඒක හරියන වැඩක් නෙවෙයි. ඒ ඒ දේ හට ගැනීමට යම් හේතුවක් ඇද්ද? ඔන්න හේතුවර කැමතිනම් ඵලයට කොච්චර කැමතිනම් බේරෙන්න බෑ. ඔහුට ඵලය ලැබෙනවා. හේතුව ගන්නවයි ඵලය. යම් හේතුවකට අකමැතිනම් ඔහු කවදාවත් ඒ බඳු ඵලයක් ගොඩනගන්න තැනට කටයුතු යෙදෙන්නේ නැහැ. කැමැති විය යුත්තේ අකමැති යුත්තේ ඵලයට නෙමෙයි හේතුවට. මෙන්න මේ හේතුවර තියෙන කැමැත්ත. දැන් බල්ලෙක් වෙන්න කැමති නැහැ. බලු තිරිසන් වැඩ කරන්න කැමති. අනේ මිනිහා කැමැත්ත. බල්ලෙක් වෙන්න කැමති නැහැ. හරකෙක් වෙන්න කැමති නැහැ. හරක් වාගේ කරන වැඩවලට කැමති. අනුන්ට හිතවන්න කැමති. අන් වලට කැමති නැහැ. අනුන්ට ගහන්න බයින්න කැමති. හැබැයි Tamanta අන්ගෙන જાතියක් කියනවට කැමති නැහැ. වලියට ගයන්න කැමති. වලිගෙට කැමති වලියට ගයන. වලි කියන වචනේ බොහෝ ඉතින් අපිට තියෙන වචනයක්. මොකද? සම්ඩුවට හවුල් වෙන්න කැමති. පැත්තල්ලන්න කැමති. ඒකත් වෙලා අනිකට බයින්න කැමති. Taman කට්ටිය දිනුවයි කියලා පුරසාරන් දරුවන්න කැමති. වලියට ගයන්න කැමති. වලියට ගයන්න කැමති නම් වලියට ගයන එකේ සංඛාරයෙන් හම්බෙන જાතිය තමයි වලිගය. වලිගේ රකමැතිනට කරන්න දෙන්නේ නැහැ. වලියට ගායන කරන්නේ නම් වලිගයක් ඇති හටි කියලා උපදින්න වෙනවා. වලියට ගායලා කලේ තිරිසන් වැඩක් නම් ඒ තිරිසන් සතර වලිගයක් ඇති තිරිසන් සතෙක් කරසේ උපදිනවා. ඒක වලක්වන්න බෑ. කූට වැඩවලින් anu නහඬ කැමති. anuගේ ಗುಣ නහඬ කැමති. නකුටට කැමති. කූට වැඩවලින් නහඬ කැමති නම් ඒක තමයි නකුටු සංකාරය. කියන්නේ මල්ගේ වලිගෙම අනික් කොට. දැන් බලල් නකුට බලු වලිගේ. වා ඉවත් කරන අපුදුරන් වහන්සේ හෝ ඉරිසින් වහන්සේලා විසින් පෙන්ලා දුන්න සත්බස. මේ සත්බස සුචරිතයි. මේ ගැන ලෝකේ සමාජයේ සම්ප්‍රදාය සුචරිත සමාජයක ඉන්නකොට. ඔය සුචරිතයට පහර ගහලා, ඔව හනවිටි කියලා. ඒවා විසි කරලා, දුචරිතේ හජ කරවලා. යම් කෙනෙක් කෑ ගහනවා ඒ පැත්තට. ඉතින් මේකට කරනකොට මොකද වෙන්නේ? ඒ පැත්තම හොඳයි කියලා පාක්ෂික වෙලා තව කොටසක් ඒ කූටාන්දමේ ಗುಣ ලසන්න කටයුතු කරනවා. එතකොට බහ ලූතෙන එක්කෙනෙක් ඉන්නවා. එයා තමයි පළවෙනියා. බහලූ නිසා බහලූ සංඛාරයෙන් බහලූ જાතිය බලු જાතිය උපදිනවා. බහලූ සංඛාරයට කැමති නම් බලු જાතියට කොච්චරක් වැදුණා බේරෙන්න බෑ. ඔහු සංඛාරයට කැමති. අර සත්බස ඉවර තමන්න හරි කැමති. අසත් බස ගන්න දුෂ්චර්ිතය ගන්න කැමති. සත්බස රකමැති. මෙන්න හේතුව රකමැති. යහපත් හේතුව රකමැති, අයහපත් හේතුව කැමති. හැබැයි අයහ ඵලයේ කැමති නැති උනට කොළොන් දෙයක් නැහැ හේතුව තියෙනවා නම් ඵලයේ තියෙනවා. එහෙනම් අපිට කොච්චර අකමැති වුණත් බලු ඵලයේ ලබන්න වෙනවා. එයා වලියට ගයප කෙනෙක් නිසා වලිගයක් ඇති සතුක් වශයෙන් වලිගයක් ඇතුව උපදිනවා. ඒ බහ අලලා කටයුතු කරන කට්ටියක් ඉන්නවා ඊළඟට. තිරිසන් බහ අලලා කටයුතු කරන කට්ටිය ඒගොල්ලන්ගේ ළඟම ඉන්න ඊළඟ පිරිස. බහ අලලා කියන සංකාරයෙන් බලලා කියනා වූ જાතිය උපදින. බලල් જાතියට කැමති නැහැ. අර අසත් බස අලලා කටයුතු කරන්න කැමති. සංකාර ගොඩ නැගෙන හැටි. අවිජ්ජාපත්‍ය සංඛාරා කියවට අපිට තේරුන්නේ නැහැ. ওই වචනේ මහා සාගරයක් වගේ. මුළු පටිච්චසමුපාදයේ මහා සාගරයක් වගේ. බහින්න බහින්න ගැඹුරු විස්තර සහිතයි. ඔය තියෙන සාරාංශ સિદ્ધාන්ත විතරයි දිහා තියෙන අවිද්‍යාව පත්‍ය සංඛාරා. අවිද්‍යාවත් විග්‍රහ සහිතයි සංඛාරත් විග්‍රහ සහිතයි. අවිද්‍යාව නිසා ගන්න තීරණය තමයි පැවැත්ම හොඳයි කියන නිගමනය. ඒක තමයි අවිද්‍යාව නිගමනය. හොඳ පැවැත්ම හොඳයි කිව්වා අවිද්‍යාව නිගමනය. නරක පැවැත්ම හොඳයි කිව්වත් අවිද්‍යාව නිගමනය. මේ අවිජ්ජා සංකා අවිජ්ජාපත්‍ය සංඛාරයෙන් සත්‍ය කතම අවිජ්ජාපත්‍ය සංඛාරා. පුඤ්ඤාපි සංඛාරා අපුඤ්ඤාපි සංඛාරා ආනිඤ්ඤාපි සංඛාරා අයං උච්චති අවිජ්ජාපත්‍ය සංඛාරා කියලා අප විග්‍රහ කරනවා. මේ අවිද්‍යාපත්‍යයෙන් පුඤ්ඤා සංකාර වෙනවා. පිණුසක් කරනවා. මේ අවිද්‍යාවට මම ලබින්නේ පැවැත්ම හොඳයි කියන එක අවිද්‍යාව. සුගතිය හෝ බබලෝ හෝ මනුෂ්‍ය ලෝකේ හෝ කොහේ හරි හොඳයි කියන එක අවිද්‍යාව. පැවැත්ම තුළ පවත්තන මොනවා හරි හොඳයි කියන එක මෙනේ කරනවා ඒක අවිද්‍යාව. ඒ අවිද්‍යාවෙන් මිදෙන්න ඕනේ. ඒ නිසා ධර්මයක් අල්ලා ගන්න එපයි කිව්වා. මේ ත්‍රිසත් ධර්මයක් අල්ලන්න යන්න එපා. අල්ලාගත්තොත් පැවැත්ම. කුල්ලූපමංගෝ බිකවේ ධම්මං දේසිස්සාමි නිතරණතාය නෝ ගහනතාය කියලා වෙන. මහන්නේ මේ ධර්මයේ ඔරුවට උපමා කරනවා ඊතර වෙන්න මිසක් අල්ලා ගන්න නෙමෙයි. ඔරුව උස්සගෙන යන්නේ නැහැ ඔරුව එතරෙන්න පාවිච්චි කරනවා. ඔරුව කර පියාගෙන යන්නේ. මෙහෙම උපමාවකින් පෙන්නලා තිනා මේ ධර්මයේ ගැන. ඊතර වෙන්න මිසක් මේකත් අල්ලගෙන ඉන්න යන්න එපා. අල්ලගත්තොත් සුගතියේ පැවැත්ම. නරක නෑ. ගතිය අතින් බැලුවහම සුගතිය. ධර්මය අල්ලගත්තොත්. ඊතර යාට පවතිනා දෙව්ලෝ හෝ බබලෝ හෝ පැවැත්ම. ඒකත් අත්හරින්න ඕන. මේ සංඛාර කියනකොට අන්න අපුඤ්ඤාපි සංකාර වලට වැටෙනවා ඔය කියන දුස්චරිත සංකාර. පුඤ්ඤාපි සංකාර වලට නම් සුචරිතය හොඳයි කියලා එතන බැඳෙන සංකාර. ওই දෙකම අවිජ්ජාපත්‍ය සංකාරා. අවිජ්ජා යත්තේ වාශේෂ විරාග නිරෝධා සංකාර නොමේ පැවැත්ම අනිත්‍යයි දුක අනත්තයි කියන කතාව සුගතිය වුණා දුගතිය වුණා කොහේ වුණා පැවැත්ම අනිත්‍යයි දුක අනත්තයි කියන කතාව අවිජ්ජාපත්‍ය සංකාරවල අවිජ්ජා යත්තේ වාශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධෝ කියන පැත්තට වැදෙනවා ආර්ය මාර්ගය. එදාට හොඳේ ගන්නෙත් නැහැ, නරේ ගන්න නැහැ, පුණ්‍ය පාප වහිනස්ස කිව්ව අන්තිමට අරිහත් වුණා අන්තිමට. පින්පව් දෙකම පහ කළා. මේ හැම සතෙක්ම හැදෙනකොට සතාගේ සංඛාරය හොයාගන්න ওই ಜಾති නාමයේම නිරුක්තියක් තියෙනවා. ඒ නිරුක්ති දකින්න නිරුක්ති පටිසම්භිදා ඥානෙ නැති නිසා තමයි අපිට හොයාගන්න බැරි කුමන අවිද්‍යාවකින් බල්ලෙක් වෙනවද? කුමන જાති අවිද්‍යාවකින්ද බලලෙක් වෙන්නේ? කුමන જાති අවිද්‍යාපත්‍යයෙන් වෙන සංකාරයකින්ද බල්ලෙක් වෙන්නේ? කුමන જાති අවිද්‍යාව පත්‍ය සංකාර ගොඩනගලා බලලෙක් වෙන්නේ. ඔක විග්‍රහ කරගන්න ඕනේ. අනේ විග්‍රහ කරගන්න සංකාර නාමයේ ඒ જાතියේ උරුම පද නිරුක්තිය තියෙනවා. ඔක හැඟවිලා තියෙන නිසා තමයි නිරුක්ති පරිසම්පදා ඥානෙ නැත්නම් ඒ සතාගේ නාමයෙන් ඒ සතා හැදෙන සංකාරිය දැනගන්න බැරුව ඉන්නේ. ඔය සෑම සතේකටම ಜಾති නාමයේ තියෙන නිරුක්තියේ ඒක ගොඩනැගිච්ච සංකාරී ස්වභාවය. හැම වෙලෙම මායිම ගැන හදාගෙන. මායිමේ තියෙන ඉන්නේ. හිත තියාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. මායිමින වෙනස් කරලාද? මගේ ටිකක් අඩු කරලාද? තව ටිකක් එහාට ඉන්නඳ ගත්තා නම් මට වැඩි කරගන්න පුළුවන්. සුපර්. දැන් මෙහෙම ඉන්නවා අදහසක්. මායිමේ ඉන්නා සංස්කාරය තමයි මා ඉන්නා සංකාරයත් මයිනා සංකාරය. මයින් සංකාරය. මයින් එක සංකාරය මොකද්ද? මායිමේ ඉන්න එකාගේ ගති ලක්ෂණේ. කවදා හරි මයින්ෙක් වෙන්න වෙන සංකාරයක් ගොඩනැගෙනවා. ගිරියෙන් රාවේදෙන සංකාරයක් තියෙනවා. ගිරියෙන් රාවේදෙන සංකාරය ගිරා සංකාරය. යම් සතුලක් ආවහම ගිරිය සුප්පාගෙන කෑ ගහනවා. ක්‍රිකට් ගහනකොට එහෙම පැත් තමන් තමන්ගේ පැත්ත දිනනකොට කෑ ගහන ආකාරය බලන්න. කෑ ගහනකොට ගතිය ක්‍රියාත්මක වෙනවා. සුපර්. නිකම්ම කෑ ගහන්න බෑ. අත් දෙකත් සලසලා කෑ ගහනවා. ගිරියෙන් කෑ ගහන්නේ මොහො කර කර. පටු ගගා. අනේ ගිරියෙන් කෑ ගහන සංකාරයෙන් ගිරා සංකාරය ඇති. ඒකෙන් ඇති වෙන જાතිය ගිරා જાතිය. තොර හතු කරගෙන, නිය හතු කරගෙන ඉන්න ගති ලක්ෂණත් ඒගොල්ලන්ට උරුම ගති ලක්ෂණ. සොල හතු කරගෙන නියර හතු කරගෙන උපදිනවා ගිරවා. ಜಾති වාසින්. නෑ උගේ හොට හතුයි. සංඛාරයේ ගිරා සංඛාරය. සුබයි. දැන් මේ සංඛාරවල අන්න සංඛාර හොයාගන්න හැටි. ಜಾතියේ පද නිරුක්තිය හොයාගන්න ඕනේ. සුබයි. සාර ධර්ම දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ මෙන්න ඉතින් වහන්සේලා. ලෝකේ පැවැත්මට සාර ධර්ම. යම් කාලයක ওই සාර ධර්ම තමන්ගේ ලාභයේද ආත්ම ලාභයේද ඒවා වනසලා. ඒ හරවත් ධර්ම කාදමනවා. හරේ කාදම සංකාරයෙන් හරකා කියන જાතිය උපදිනවා. හරේ කාදමක එකේ જાතිය හරකා જાතියවත් හරක් જાතිය. ওই જાති නාමයේ තුල සංඛාරවල නිරුක්තිය ගැබ්බෙලා තියෙනවා. වැඩකට නැති දේවල් ගවේෂණය කරමින් ඒ අය අයාගෙන පැත්තකින් පරිශීණය කරනවා. කවුද දිනලා තියෙන්නේ කාටද ලකුණු වැඩි කාටද ලකුණු අඩු කට්ටිය. ගවේෂණයට අයා ඉන්නා වූ සංඛාරයෙන් ගවයා කියන එකටම උපදිනවා. ඒත් හරක් જાතියම කොටස. ඒකට කියන තව නමක් ගවයා. ගවේෂණයට අයා ඉන්න නිසා ඇති වෙන සංඛාරයේ ගවයා. ඒ ගවේෂණයට අයා ඉන්නේ තීර්ෂාන් වැඩවලට නම් හරයක් නැති වැඩවලට නම් ඒවට අපි කියන්නේ ඒ අපි ಜಾති වල ඒ ಜಾති හැදෙනවා ඒකෙන්. තිරිසන් ಜಾති. ඒ කය හැදෙනවා ඒ නමින්. හරකා ගවයා ඔය ආදි වශයෙන් නම් කරනවා. ගවේෂණ න්‍යායෙන් ඉන්න එක තමයි තවත් නායකයා. ඒක බලා ඉන්න පරික්ෂණයට. ගවේෂණ න්‍යායෙන් ඉන්න එකට කියන ගුණා. ಜಾතිය ගුණ ಜಾති. එකම කොටස. හරකා ගවයා ගුණා හට ගන්න හැටි. මොකද මේ ගුණෙක් කියලා උපදින්නේ මේ මේ වගේ අදහස් අදහස් කියන අය. ඒක විනා ඒ අද තමයි සත්‍යල උපදින්නේ. මිනිහා දැන් බොහෝ රූප ඇති කර ගන්නවා. බහු රූප ඇති කර ගන්නවා. පාලා ගිය වෙන්නේ බහු රූපෝලන් කියන්නේ. බහු රූප. අන්න බහු රූප ගතිය ASCII නැති වෙනවා බූ රූප ගතිය කිව්වා. බහු රූප ගතිය, බූ රූප ගතිය. ඒකෙන් හටගන්න එක බූරුව. බූරු සංකාරය. හැල වැඩ කරගෙන කොණ්ඩේ එක අතර හදලා අනික අතර හදලා ඒ මේ අතර උසගෙන එක එක විදිහේ රූපම ආවා ගන්නවා. දැන් සෝන්නාට දැන් නිස් පත්‍රේ තියෙනවානේ මේ දැන් මගෙන් ණයක් ගත්තා නම් ඔව් හරකෙක් කියලා අවිනවා කියන්නේ ඔව් දැන් හරේ කා දමන යාර වෙනවා පොරොන්දුව මට ණය දෙන්න මං අහල් දාසි දෙන්න පොරොන්දුව විශ්වාස කරලා දෙනවා සත්‍ය වචනේ විශ්වාස කරලා දෙනවා. සත්‍ය කල කරනවා. හරේ කාදෑම. එයා හරේ කාදම තැන ගිහලා හරකා වෙලා උපදින්න ඕන. එයා. දැන් එකනේ බලා ඉන්නවා දෙන ණය දෙනකන් අයාගෙන ඉන්නවා. ණය අයාගෙන ඉන්න එකනට කියනවා ණය. එයා තමයි ණය අයාගෙන කටයුතු කරන කෙනා. එයා ඒ தත්ත්වයේ අග්‍ර කරගෙන ඉන්නකොට එයාට කියන නාග වෙනවා. නයාතරත් නාග කියන එක විශේෂයි. නාගයා. ඒක රජගමත ලොකුට ඉන්න කෙනා නාග රාජයා. විරෝධීව නාග රාජ සංකාරය වල එයා කියලා නාග රාජය කියලා අවදිනවා. ඒ කියන්නේ ණය දීලා ඒ ණය අපව දෙනකම් බලා ඉන්නේ. දෙනකම් බලා ඉන්නේ ඒක. එතන ඔය පොලියට දෙන කට්ටිය ඔව් අයට ඔකට එන අය වෙන්න. නායකත්වයේ අග්‍ර කරගෙන ඉන්නවා. තව කොටසක්. ඒ නාග වෙනවා. දැන් හූරාගෙන කන කොටසක් ඉන්නවා ලෝකේ. හූරාගෙන කාලා ජීවිත අනුන් හූරාගෙන කනවා. අනුන්ගේ සැප සම්පත් හූරාගෙන කනවා. අනුන්ගේ වත්කම් හූරාගෙන කනවා. එහෙම කොටසක් ඉන්නවා. අනේ හූරාගෙන කන එක තමයි හූරා තමයි ඌරා වෙන්නේ. ඌරු සංකාරය. ඒකේ ඌරු જાතිය උපදිනවා. ඒක නිසා තමයි සමුගේ මාසින් ගෙවරෝ. ඔව් ඉතින් කිවන්න වෙනවා. ඒ අනුගේ ශීරිමාංශනේ කාලා තියෙන්නේ. කතාවේ අනුගේ ශීරිමාංශ කියන වස්ලේ කනවා කියන එක නෙමෙයි අනුගේ ශ්‍රමය කනවා. අනුගේ ශ්‍රමයේ සූරායන කනවට කියනවා ශීරිමාංශ කනවා. ශීරිමාංශ කන එක ශීරිමාංශයෙන් ගෙවන්න ඕනේ. ඒක ශීරිමාංශයෙන් ගෙවනවා. නයි. කුරම් හැම වෙලෙම ශීරිමාංශයෙන් ණය ගෙවන්නේ. ඒක තමයි අපි ಜಾති විපාකස්කන්ධය හැදෙන්නේ එහෙම. ඉතින් උතන ඉන්නවනම් එක්තරා මට්ටමක ඡන්දි. එයා මොකද කරන්නේ? ණය හොයාගෙන යනවා. ආය හොයාගෙන ගිහිලකම් අරින්නේ ඔක කියලා ඉන්නවා. නොහැරම ඉන්නවා. ඔය විලේරිය අහුවිච්චායක. දැක්ක ගාම මොකද කරන්නේ? හුවා දීලා අර ගහනවා මේ වරතිය. මල පදේ කියලා ගහන්නේ. සද්දේ තාගෙන ආවිනී කරගෙන නොහැරියා නරියා වෙලා උපදිනවා. අන්න නොහැරි සංකාරය තමයි නරි සංකාරය. අහුණාට පස්සේ මොකද කරන්නේ? කොහොමයි බොරුවක් කියලා දෙනවද? හා දෙන්න. හා කියනවා විතර දෙන්න. ආවල් දවසේ දෙන්න. ආවල් දවසේ ඉන්නකො. දින දිලේ ආවල්. හා කියනවා වරින් කියනවා. හා කියනවා වරින් කියනවා. එතරයි කියන්නේ. දෙන්නේ. අරයා නොහැරව පස්සෙන් එනවා. නොහැරූප එක දූෂ්‍ය මානසිකත්වයේ නරියෙක් වෙනවා. හා හා වරේ